ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 111 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය චත්තාරෝ ආහාරා කබලින්කාරෝ ආහාරා උලාරිකං වා සුකුමං වා පස්සෝ ဒ ුතියෝ මනෝ මනෝ සංචේතන තත්‍යෝ විඥානං චතුත්තං තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට පාඩම් පන්තියක් පවත්වනවා වගේ මේ දසුත්තර සූත්‍රයේ අපේ භාවනා ජීවිතයේ අවශ්‍ය සකලමනාව සම්පූර්ණ කර ගැනීම සඳහා දත යුතු දේ එක එක වශයෙන් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නෝත් ප්‍රශ්න පිළිතුරක් වශයෙන් ඉදිරිපත් කරනවා. අපි මේ 11 111 වෙනි වැඩමුළුවට ගත්තේ පරිඤ්ඤය වශයෙන් දත යුතු ආත්මසීම දත යුතු කාරණා හතර මොකක්ද කියන කතාව. ඊට ඉස්සෙල්ලා අපි මතක් කරගත්ත විදිහට බහුකාර්ය ධර්ම හතර අපිට කියලා දෙනවා. ඊට පස්සේ උපයාසපයා ගන්න අමාරු ඒ බහූපකාර ධර්ම උපයාසපයා ගතර පස්සේ එවැනි මානසක එවැනි ජීවිතයක වැඩි යුතු ධර්ම හතර මොනවද කියලා සාර්ථකසංශ ප්‍රශ්න කරන ඊට පස්සේ සතර සතිපට්ඨාන අඳුරලා දෙනවා. අඳුරලා දුන්නාට පස්සේ මේ සතර සතිපට්ඨානට ආවට ආයිබෝවන් කියන්නේ අනුපාලනය කරන්න අනුග්‍රහ කරන්න දත යුතු කාරණා හතරක් පරිඤ්ඤීය කාරණා හතරක් මතු කර දීමේ අදහසින් ප්‍රශ්නයක් වශයෙන් නගනවා කත මේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤීය චත්තාරෝ ආහාරෝ සතර ආහාරයන් මේ සඳහා ඉදිරිපත් කරලා තිනවා මේ ਸਰවචන් ආශ්‍රීගේ උගන්වීම සාර්පතු සාංශය උපුටා දක්වනවා ඒකේ පළවෙනි කබලිකාර ආහාරෝ කරෝසෝ වේවා සියුම් හෝ වේවා කැබලි කොට කන ආහාර එතකොට ඒක පේනවා රූපයක් කියලා. ඒව නැත්තම් ගොරෝසු දෙයක්, මනින්න කිරණ පුළුවන් දෙයක්, කබලිකාර ආහාර. ඉතින් ඒක අපි එහෙම නැත්තම් ඊයේ දේශනාදී මතු කරගත්තේ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා. සියලුම සත්වයෝ ආහාරමත රඳා පවතිනෝ. එහෙම නැත්තම් සත්‍යයන් සමග සියලු සත්ත්ව විශේෂ තියෙන එක කාරණේ තමයි ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. ඉතින් එතකොට අපි සාමාන්‍ය ලෝකයා ලෝක ආහාර සංවිධානයේ දිහා තමයි බලන්නේ. මේ ලෝක ආහාර සංවිධානය තමයි ලෝක තත්ත්වයා නැත්නම් මිනිස්සයාට ආහාර දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සලකන දේ. ඉතින් අපි ඒ අනුව තමයි ජාතින්ගේ පොහොසත් දුප්පත්කම් බලන්නේ. ඒ ඒ ආහාර මට්ටමට. නමුත් සර්වචන් වහන්සේ මෙතන මේ පේන ගොරෝසු සුකුමෝලාරික කබලිකාර ආහාර පෙන්නලා ඒකෙන් කර දෙන කෘත්‍ය හරහා ඊට පස්සේ නාම ධර්ම වලට යනවා. ඒක හතරෙන් තුනක්. පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතියෝ විඥානාහාරෝ චතුත්තු. එතකොට අපට අර ඊගාවට ඉගෙන ගන්න තියෙන මේ පස්ස ස්පර්ශය කියන ආහාරය දැනගන්න නම් අපි මේ කබලිකාර ආහාර කියන කැබලි කඩා කාන ආහාර පිළිබඳව හදාර ගන්න ඕනේ ඉතින් අපි දන්නවා සිරුම සත්‍යෝ ඒ පරිණාමයේදී ඒ තමන්ගේ ආහාර සපයා ගැනීමේ කටයුත්තර තමයි මේ විවිධාංගීකරණ වෙලා සත්ත්ව විශ්ව මෙච්චර විචිත්‍ර වෙලා තියෙන්නේ. ਸਰවචනාංශي සඳහන් කරනවා ਸਰවචනාංශයේ ਸਰවඥතා ඥාණයට එච්චර විසිතුරු මොනව විෂයක්වත් පේන්නේ සත්ත්ව විශ්වය වගේ එක එකනා මේ ආහාර ලබා ගැනීම සඳහා විවිධ පරිණාමයන්ටපත් වෙලා පරිසරයට අනුව හැඩගැහිම් වලටපත් වෙලා තමයි මේ සත්තු එක එක එක විදිහට වෙන් වෙලා තියෙන්නේ. උන් අතර ආහාර දාමයක් තියෙනවා. සත්තු අතරත් ඒ ඒ සත ආහාර හොයන්න කටයුතු කරනවා. ඉතින් සතෙක් ගත්තොත් මුළු දවසම ගත කරන්නේ ඒසනා කියන වචනය ඒසනා කියන්නේ සොයා යෑම ආහාර සොයා යෑම තමයි. මිනිස්සයත් ගත්තොත් දවසේ අපි ආදි වාසින් ගත්තොත් දවස පුරාම කරන්නේ ආහාර සොයනවා ඒව සකස් කරනවා කනවා ඉතින් ඒක තමයි පරි ඒෂණ දැන් පටන් ගන්න තියෙනවා පරිේෂණ කියලා අපි වචනේ හදාගෙන තිනවා විවිධ ආකාරයෙන් මේ ආහාර සකස් කිරීම ඉතින් ඒක දිහා බලනකොට තවමත් අපි ඉන්නේ දවසේ පැය 8ක් අඩු ගන්න වැඩ කරන්න ඕනේ මේ කෑම හොයාගන්න. ඒක තමයි අපේ අද තියෙන කාලසටහනේ මේක බලනකොට තාම පරිණාමයේ දුර්වලම තත්ත්වයක්. අපිට කෑම හොයන්න පැයටක් මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඉතුරු පැය 16 අනිකුත් පැය සඳහා කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඉස්සරහට යනකොට දියුණු වෙයි කියලා සුළු වේලාවකින් එහෙම නැත්නම් අවශ්‍ය කරන ශුද්ධ ලවණ ටිකත් පෝෂණ පදාර්ථ ටිකත් ඉන්ජෙක්ෂන් එකකින් පෙත්තකින් දීලා පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා දැන් උත්සාහ කරන යුද පිටියේදී සහ ගංගනගාමීන් සඳහා නමුත් ආහාර පිළිබඳව අපේ කාලෙ වෙනකොට සෑහෙන වෙනසක් ඇති වෙලා තියෙනවා ආහාර ගැනීම. නමුත් ඒකෙන් පේන්න තියෙන්නේ අපිට මේ බුදුහාඳුරෝ පාඩම් පන්තියේ ඉස්ලාම් පෙන් දර්ශනේ විතරයි මේ කැබලි කොට කන ආහාර ඉතින් ආහාරය නිසයි මේ ලෝකේ යුද්ධ තියෙන්නේ, රණ්ඩු සරුවල් තියෙන්නේ, උස් පහත්කම් තියෙන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සුෝ සෑහෙන්න සිත් පීඩා දුක් කරදර ගන්නවා. මේ ආහාර සම්බන්ධ කරගෙන. ඉතින් ආහාර හැම වෙලාවෙම දුක ඇති කරන ඒක බඩගිනි දුක ඇති කරන නැත්නම් කැපත රෝගය ඇති කරන තැන. නමුත් සර්වජන් වහන්සේ ආහාර නිසාය ආහාරං නිසාය ආහාර පජහත කියන ආහාරය නිසාම ආහාරය අයින් කරන්න පුළුවන් දුක් අයින් කරන්න පුළුවන් ක්‍රමයක් ඉදිරිපත් කරලා තිනවා මෙච්චර අපිට හික් කරදර දෙන දුක් දෙන ආහාරයම භාවනාවක් පාඩපත් කරගෙන කෙනෙකුට දුක නිදහස් කරන්න පුළුවන් දුකෙන් ගැලවෙන්න පුළුවන් කියලා ආහාරං නිසාය ආහාරම් පජහත කියලා ක්‍රමයක් ਸਰවචනාසේ කියලා දීලා තියෙනවා ඒ සඳහා කැම ගන්නකොට පිටක් පිටක් පාසා මෙනෙහි කිරීමක් කරන්න කියලා තියෙනවා. ප්‍රත්‍ය සම්නිසිත සීලේදී ධාම ඥානෙ පාවිච්චි කරන්න කියලා තියෙනවා. Taman ගන්න පිටක් පිටක් පාසා මෙනෙහි කරමින් නැත්නම් ප්‍රතිවීක්ෂා කරමින් කියලා වචන තමයි අපි පැවිදි ජීවිතය ගත කරන්නේ ප්‍රතිවීක්ෂා කරමින් ගත කරනවා නම් ඒ කිනාට ආහාරය පිළිබඳව ඉස්ලාම් ප්‍රයෝජනෙයි කියලා දෙනවා. ඊගාට පිළිකුල කියලා දෙනවා. ඊගාට කියන ධාතු මනසිකාරය කියලා දෙනවා. ඒ නිසා ප්‍රතිවේක්ෂා තුනක් ලදරු සාමණේරයාට කියලා දෙනවා. කියලා දීලා මේ තමයි වළඳන්නේ බුද්ධ භෝගේ බව මතක තියාගන්නයි කියනවා. ඒ බුද්ධ භෝගයට කැපදේ වුණත් ලොල් වෙන්න එපා. මෙන්න මේ විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් දේශනේ સમાપ્තියේදී අපි මතක් කරගත්ත විදිහට ගන්න ආහාර ප්‍රමාණය අඩු කරලා ඒක පුළුවන් තරම් හපල කෑමෙන් ওই තියෙන සියලු සකල විද රෝග නැති කරන්න පුළුවන්. ඒ නිසා ඒක උපමාවක් කරගන්න පුළුවන් අපි මේ වැඩමුළුවේදී නිසන්වනේ නිකන් උරතලයට වගේ සඳහන් කරලා තිනවා නිස්සද්දව සතියෙන් හිමීට වැඩ කරන්නයි කියලා. එතකොට වෙන්නේ අපිට කටෙන් ගන්න ආහාර වගේ අනිකුත් ඉන්ද්‍රයන්ගෙන් ඇතුළට එන සංඥා ප්‍රදේශය අඩු වෙනවා. එනේන සංඥාව නැතහින ස්පර්ශය කියන්න පුළුවන්. උන්ට සතිමත් වෙනවා. අපි ගත්තොත් බලකොටුවක් ඇතුළට එන සෙනඟ අඩු නම් කාවල් කාර්යයට මුරකාරයට එන හැම කෙනෙක්ම පරීක්ෂා කරලා ඇතුළට දාන්න පුළුවන්. එතකොට ඇතුළට යන අයගේ ඔත්තුකාරයෝ නැත්නම් රජුරවන්ට විරුද්ධකාරයෝ අඩු බවට වගේ කියනවා. තොග පිටින් ඇතුළට යන්න ගියොත් කාවල් කාර්යයට ඇතුළට යන කට්ටිය ගැන බලා ගන්න හම්බ වෙන්නේ. එතකොට අන්තපුර වාසීන්ට අනතුරුදායකයි. අන්න ඒ වගේ තමයි ගන්න ඉඳුරංගෙන් ගන්න සංඥා ප්‍රදේශය ස්පර්ශ ප්‍රමාණය අඩු කරලා එනේන එක සතිමත් වීමට ආහාරයෙන් උපමාවක් ගන්න පුළුවන්. පුළුවන් තරම් ගන්න ආහාරය හොඳට හප්පලක් එලත් එක මිශ්‍ර වෙන්න ඇරලා බඩට දාගත්තොත් ආහාරයෙන් ඈත් වෙන කරදර අඩු වෙනවා. ඒක මේ අපේ බුද්ධ ශාසනයේ ඉතාමත්ම සවිස්තරව උගන්වලා තියෙනවා. කටපාඩම් කළ යුතු සීකියා පදවල දැයෙන ගාණක් තියෙන්නේ ආහාර ගැනීම සම්බන්ධව ගන්න ගන්න වෙලාවේ මතක් කරන එක. ඉතින් ඒක අනිත් පැත්ත ගිහිල්ලා ආහාරය නිසාම ජීවත් වෙන්න ගිහිල්ලා භෝජන සංග්‍රහ මතම ජීවත් වෙන්න ගියොත් මෙලොවසිමුත් ලෙඩ රෝග ඇති කරනවා. පරලෝ වශයෙන්මුත් කෙලස් ඇති කරනවා. වැරදි ආදර්ශිකුත් ඉතුරු වෙනවා. ඉතින් ඒක නිසා ආහාරේ මත්ඤ්‍යතාවයේ කියලා ප්‍රමාණය දැන ගැනීම යෝග ජීවිතේ තාමත්ම වැදගත්. නමුත් ඒක පුංචි අභියෝගයක් නෙවෙයි. කෙනෙකුට තමන්ගේ ආහාර ප්‍රමාණය දැන ගැනීම බුදු නුවණක් කියලායි මම ඊයේත් මතක් කරේ බුදුරජාණන්සාගේ බුදුරජාණන් වහන්සේගේ පතලොස් චන්න ධර්ම වල භෝජනීය මත්ඤ්‍යතාවයක් තියෙනවා. හැමදාම උන්වහන්සේ පාවිච්චි කරන ආහාර ප්‍රදේශය එදාට එදාට ගැලපෙන විදිහට ඥානය සලකලා කටයුතු කරන්න. ඉතින් ඒක තමයි යෝග ජීවිතයේදී අපිට මේ විකාල භෝජන ශික්ෂාපදේ එහෙම නැත්නම් අනුන් දෙන භෝජනයක් වැළඳීමේ ආදී ක්‍රමයට අපි හික්මවනවා. පින්ඩ පාතේ වැළඳීමේ ඊකට පස්සේ භෝජනේ වළඳනකොට නිතරම එළඹ සිටි සීයෙන් නැත්තම් ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව වළඳන්න කියලා තියෙනවා. එතකොට Tamanට ආහාරය නිසාම ආහාරයේ තියෙන ආදීනවානිසංශ ප්‍රයෝජන සලකලා පමණ දැන ආහාර ගැනීම හරහා භ්‍රමචාරීට අනුග්‍රහ කරන්න පුළුවන්. අපි ගත කරන ජීවිතේට ලෙඩ රෝග නැති ජීවිතයකට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා කබලිකාර ආහාර යෝගාවචරය දත යුතු ආහාර වලින් පළවෙනි එක මිස සබ්බී සත්තා ආහාරට්ඨිකා කියලා කියන්නේ මේ කැබලි කොට කන ආහාර පමණක් නෙවෙයි. ඒ උපමාව හරහා රූපකය හරහා නිදර්ශනය හරහා භස්සෝ දුතියෝ අපිට ලැබෙන ස්පර්ශ. එතකොට ස්පර්ශ කියනකොට ජීව විතරක් නෙවෙයි මෙතන ගැන තියෙන්නේ රූප ඇහත් එක්ක සම්බන්ධ වෙනකොට ඇතිවෙන ස්පර්ශය ශබ්ද කනත් එක්ක කම්බරයත් එක්ක සම්බන්ධ වෙනකොට ඇති වෙන ස්පර්ශ නැහැයට ගඳ සුවඳ ස්පර්ශ වෙනකොට ඇති වෙන ගැටෙනකොට ඇති වෙන ස්පර්ශය දිවට රස ආහාරවල තියෙන ඊට කයට පහස සහ හිතට ධර්මාරම්මන එකතු වෙච්චාම ඒව අතර මුලිච්ච වීමක් අවශ්‍ය වෙනවා ආපాతගත වීමක් අවශ්‍ය වෙනවා ආපాతගත උනේ නැත්නම් ඇහැට රූප තිබුණට ආපాతගත උනේ නැත්නම් ඒක ස්පර්ශයක් වෙන්නේ නැහැ. පුද්ගලයා දකින්නෙක් වෙන්නේ නැහැ. දකින්නත් බෑ. ඒ වගේම සද්දයි කනයි දෙකම තිබුණට ඒක මුලිච්චුනේ නැත්නම් කනට ආපాతගත උනේ නැත්නම් ඒක ස්පර්ශයක් වෙන්නේ නැහැ. ඇහෙන්නෙත් නැහැ. අසන්නෙක් පාටපත් වෙන්නත් බෑ. ඒ වගේම නාසයයි ගඳයි දෙකම තිබුණට නාසයේට ගඳ එල්ල වුණේ නැත්නම් මුලිච්ච වුණේ නැත්නම් ආපాతගත වුණේ නැත්නම් ඒ ගඳ ගඳක් වෙන්නේ නැහැ. දිවට රස තිබුණට ස්පර්ශ නොවුණනම් ඒ ස්පර්ශ නොවීම සඳහා ආපాతගත නොවුණනම් රස රස දෙන්නේ රස විඳින්න බෑ දැනෙන්නේ නැහැ. කයට පාසා හිතට හිතවිලි. ඉතින් මේ බව භාවනා නොකරන කෙනා දන්නේ නැති නිසා යා හිතනවා මේ ස්පර්ශ වැඩි කිරීමෙන් සුඛ වේදනා වැඩි කරගන්න පුළුවන් කියන මේ උපමාවේ උපමානයේ තමයි මේ ලෞකික ඥාන හැදිලා තියෙන්නේ. නමුත් හොඳට භාවනා කරන කෙනාට මුලින්ම දැනගන්න වෙන්නේ මේ ස්පර්ශ සලායතන නිසා ඇති වෙන්නේ නාම රූපච්ඡ සලායතන සලායතන පස්සේ පච්චපස්සෝ මේ සලායතන කියලා ඇහ කන දිව නාසය කය මන කියන මේ හයෙන් හයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා හයක් තිබුණට මේ හයෙන් එකක් සම්බන්ධ වෙනකොට ආපాతගත වෙනකොට ස්පර්ශ කරනකොට එයා අනික් පහම මරාගෙනයි පහළ වෙන්නේ අනිත් ඔක්කොම අවලංගු කරගෙනයි පහළ වෙන්නේ ඒ නිසා මේ සලායතන වල එකවරකට වැඩ කරන්නේ එකක් ඒ වැඩ කරන එක විතරයි ස්පර්ශය කියලා ගන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි මේ චිත්තක්ෂණේක මම කතා කරනකොට ඒ සද්දය තව කෙනෙකුගේ ආසාවෙන් නැත්නම් ශ්‍රද්ධාවෙන් අහගෙන ඉන්න එකනාගේ කනට වැටෙනකොට ඒ චිත්තක්ෂණයේදී ඒ කෙනාගේ ඇහැට එන රූප කිසිසේත්ම ස්පර්ශයකට යන්නේ නැහැ ඒව අවලංගු කාසි බවටපත් වෙනවා ඒ වෙලාවේ පවතින ගඳ සුවඳ දැනීමකට ලක් වෙන්නේ නැහැ. ඒව අවලංගු වෙනවා. කටට කටට දැනෙන රස අවලංගු දෙයක් බාටපත් වෙනවා. ඉඳගෙන ඉන්න ආසනයවත් මතක් වෙන්නේ නැතු යනවා. හිතට වෙන හිතවිලි නේනවත් නෙවෙයි. නැත්නම් ආවත් ඒව අවලංගු වෙන්නේ මොකද අපේ කන මේ සද්දයත් එක්ක ආපాతගත වෙලා තියෙන නිසා ඒ නිසා පංචවෝකාර භවයක ගත කරන මිනිස්සයා එක ඉන්ද්‍රියක් ස්පර්ශයකට ලක් වෙලා ඉන්න වෙලාවේදී ඒ ඉන්ද්‍රිය අනික්කේව යටපත් කරගෙන තලාව බාගෙන මතුවෙලා එහිම අපි කොච්චර තෘෂ්ණා කරනවද කියනවනම් එහිම අපි කොච්චර අවිද්‍යා බන්ධනයකට ලක් කරනවද කියනවනම් මේ එකක් බුද්ධ නිසා පහක් විනාශ වෙන බව කවදාකවත් අපිට තේරුම් ගන්න බෑ තේරුම් ගන්න පුළුවන් අන්වේ ඥාණයට තේරුම් ගන්න පුළුවන් ණය විපස්සනාවට ඊට පස්සේ ණය විපස්සනාවෙන් තේරුම් ගත්ත දේ ඇත්ත දෝ නැත්ත දෝ කියලා බලන එක තමයි අපි මේ විශේෂයෙන්ම ධම්මානුපස්සනාවේදී කරන්නේ අපි යම් දෙයකට යම් ඉඳුරෙකුට යම් ස්පර්ශයකට හිත ගියා නම් හයක් ප්‍රස්තාවල්තියෙදී එකට හිත ගිහිලා තියෙනවා ඒ ගිය එක අනෙක් පහම යටපත් කරලා තලාවබන ගතියක් තියෙනවා. මේ වගේ තාමත්ම අධිරාජ්‍යවාදී ක්‍රමයකට තමයි මේ සලායතන වල ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක පේන්නේ නැති එක දැනෙන්නේ නැත්තේ අපි යමකට හිත ගියාද එහි ඒ තරම්ම ගිජු විදිහට ඒ নিমগ্ন වෙලා මේ එකක් රූප පේන නිසා සද්ද ගන්ධ රස ස්පර්ශ අභාවයටපත් වෙනවා ඒව අවලංගු භාවයටපත් වෙනවා කියලා දැනෙන්නේ නැත්තේ දකින්න රූපිතේ තරම්ම කිචුවිට නිසා. එහෙම නැත්තම් ඒ වෙලාවේ පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල වැඩියෙන්ම තණ්හා උපදවන්න පුළුවන් පුළුවන් රූපේ නිසා හිත අනිවාර්යයෙන්ම රූපෙට තමයි ඡන්ද දෙන්නේ. එතකොට ඊට වැඩි අඩු තණ්හා උපදවන ශබ්ද වේදනා හිතවිලි ඔක්කොම අවලංගු වෙලා යනවා. ඒ නිසා අපි අභාවිත හිත ස්පර්ශ කරන්නේ වැඩිම තණ්හා තියෙන වැඩිම මාන්නේ උපදවන වැඩිම දෘෂ්ටි මේ සක්කාය දිට්ඨිය උපදවන දේ සම්බන්ධ කරලා දෙනවා. ඒ සම්බන්ධ කරනකොට ඊට වැඩිය අඩු තණ්හා මාන දිට්ඨිය උපදවන අනිකුත් ඉදරන් තියෙනවා අනිකුත් සංඥා තියෙනවා අනිකුත් අරමුණු තියෙනවා ඒවා අවලංගු වෙනවා. මේ අවලංගු වීම දැක ගන්න බැරි අපි අල්ලගත්ත දේ තරම්ම තණ්හා බරිත නිසා ඒ දේ තරම්ම මානෙ ඇති කරන නිසා ඒ තරම්ම ඒක මමයේ ඇති කරන නිසා ඒකට හිත ගිය ගමන් අනික් පහ අවලංගු වෙනවා. ඉතින් මේක තේරුම් ගත්තොත් අපි ස්පර්ශ වැඩි කරාට එක සැරයකට කන්නේ එකයි නම් ඒ හම්බ කරපු අනික් පහම අභාවයට යනවා, යාලයට යනවා, අවලංගු වෙනවා, වඳ වෙනවා, ගබ්ස වෙනවා. අන්න ඒක දැක්කනම් තේරෙයි අපේ හිත මේ සුඛෝපභෝගයේ විදියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් පිරිච්ච ගේක වාසය කරාට දීයති චිත්තක්ෂණයක අපි ඇත්ත වශයෙන් පාවිච්චි කරන්නේ පහෙන් එකයි. නමුත් මේ පහම නඩත්තු කරන්න ඕනේ. පහටම බිල ගෙවන්න ඕනේ. පාවිච්චි කරන්නේ එකයි. අන්න ඒ බව දැක්කට පස්සේ තේරෙනවා ඒ පාවිච්චි කරන එක මොකද්ද කියලා බැලුවොත් ඒකත් Tamange හිතසුව පිණිස පාවිච්චි වෙන්නේ සුභ සිද්ධිය පිණිස පාවිච්චි වෙන්නේ අත්ත කුසලයේ පිණිස පාවිච්චි වෙන්නේ අන් සම්පූර්ණ අනිපැත්තයන් පාවිච්චි වෙන එකත් පාවිච්චි වෙන වැඩිම තණ්හාව ඇති කරන්නයි වැඩිම දෘෂ්ටි ඇති කරන්නයි වැඩිම මාන ඇති කරන්නයි ඒ නිසා අභාවිත මනස අරමුණු වැඩි කරන්න වැඩි කරන්න අරමුණු මත පීනනවා පීනලා වැඩිම තණ්හා මාන දිට්ඨි දෙක ඇති වෙන දේ භාවිතා කරලා හිත තණ්හා භරිත වෙලා මාන භරිත වෙලා සක්කාය දිට්ඨිය ඇති කරගෙන අනේ මේ අහිංසකව මම රූප බැලුවා කොහෙන්ද මේකෙන් කර්ම රැස් වෙන්නේ ඇයි මට මේ සංසාර දුකක් මේකෙන් ඇති වෙන්නේ මං ඒ තරම්ම අහිංසකයි රූපයක් බලපුවාම මොකද්ද යෝගේ තියෙන අකුසලය මොකද්ද ඒකේ තියෙන අවිද්‍යාව කියලා ඒ රසකාමීන තේරෙන්නේ නැහැ ඒක නිසා සරුවචනන්ස ඉස්සල්ලාම කියනවා මේ තමන් කෑමට ගන්න ආහාර ටිකෙන් තමයි බොහෝ කොට ඉන හරියක් ලෙඩෙන්නේ. ඒ නිසා ඒක හරියට පාවිච්චි කරන්න දන්නවනම් ලෙඩ රෝග නැති කරනවා වගේ මේ ස්පර්ශ ආහාරය කියන එක රූප ස්පර්ශ කරන එක වේදනා ස්පර්ශ කරන එක ගන්ධ රස පහස එහෙම වගේම ධම්මාරමණ ස්පර්ශ කරනකොට නොපුණු මනස අභාවිත මනස අල්ලන්නෙම වැඩියෙන් තණ්හා මාන දිට්ඨි උපදිනදී ඒ බව දැන ගැනීමත් රහත් වුණා වගේ වෙලා. දී ඇති අවස්ථාවක මගේ හිත මොකක්ද අල්ලලා තියෙන්නේ කියනවා මිස ඇයි ඒ කැල්ලුවේ කියලා අහන්න යන්න එපා. අල්ල එයා අපිට උත්තර බඳලා නෙවෙයි අල්ලන්නේ. අපි ගියාට පස්සේ දකින්නේ මේ වෙනකොටත් අල්ලාගත්ත ස්පර්ශයක්. අල්ලාගත්ත අරමුණක්. ඒ අල්ලාගෙන තියෙන්නේ බුදු ඥාණයෙන් කියනවා වැඩියෙන්ම තණ්හා දෙන දේ, වැඩියෙන්ම මාන්නය ඇති කරන දේ, වැඩියෙන්ම දෘෂ්ටි ඇති කරන දේ. ඊට පස්සේ අල්ලගත්ත දේ දැකගත්ත ගමන් සතියට යට කරගත්ත ගමන් විශාල දුකක් එනවා. මම මෙච්චර සිල්ලකිද මම මෙච්චර හික්මෙන්ට හැදෙන මම හොරාට ඉස්සලා කෙහෙල් කන වැටපන්නා වගේ මේ ස්පර්ශය ගිහිලා අල්ලන්නේ වැඩියෙන්ම තණ්හා දෙන දේ. වැඩියෙන්ම මානේන දේ වැඩියෙන්ම දෘෂ්ටිය දෙන දේ ඉතින් මම මේ ගේ ඇතුලේ සාමසාජ්‍යයක් සාමකලාපයක් යෝජනා කරන හිටියට මේ ස්පර්ශය කොහටද අපිව ගෙනියන්නේ? ගෙනියන්නේ වැඩියෙන්ම තණ්හා මාන දිට්ඨි තියෙන තැනට මෙන්න මේක දකින්න කැමති නැති නිසයි කට්ටිය භාවනා නොකරන්නේ. කට්ටිය සතිය පිහිටවන්නේ නැත්තේ. මේක දැකපු ගමන් බය වෙලා දුවනවා. චෙක්කේ මං ඇතුලේ ඉන්න එක මොනතරම් පෙරේතෙද්ද? මොනතරම් අසමජ්ජාතියෙද්ද? මොනතරම් න්‍යායපත්‍යක් නැති එකෙද්ද? ඇදගෙන දුවන්නේ අර බලුකුණක් කණ්ඩ හදන කබරේක් වාගේ අසුචියටමයි. නැත්තම් මනුස්ස අසුචියක් කණ්ඩ හදන බල්ලෙක් වගේ අදින්නේ අසුචියට. ඉතින් මේක කවුරුවත් කැමති නැහැ. තමා විහිම්ම මේ ස්පර්ශ ආහාරයෙන් මාව ලෝකයට වෙන්නේ මොන තාලෙටද මම කියන්නේ මොකෙද්ද ඒ එයාගේ මමයා කියන එක වෙන්නේ අපි කරන දෙන්නේ අපේ මේ අපිට කවුරුත් කියලා වැදගත් කියලා චරිතසහතික කොච්චර ලිව්වත් අපි ස්පර්ශ කරන දේ අනුව තමන් කවුද කියලා කියනවා. ඒක දකින්න තියෙන අකමැත්ත නිසායි අපි මේ ප්‍රසිද්ධ නළුවන් ලව්ව චිත්‍රපටය හදවගෙන බලබලයි. ඒක දකින්න අකමැති නිසායි අනුන් ලියපු චිත්‍ර කතා කියවන්නේ. අනුන් ලියපු නව කතා කියවන්නේ. පත්‍ර බලන්නේ. මොකද ඒ වගේ කැතපැත්ත වහලා පෙන්නලා දෙනවා බොහොම සුන්දර ලෝකයක්. පුරංගනාවන් සහ පුරවැසියන් පුරවරයන් වල කරන සෙල්ලම් බලබලා ජීවත් වෙනවා මිසක් මේ මට ඉඩක් දුන්නොත් නැත්තම් මගේ ස්පර්ශය ඉඩක් දුන්නොත් ඒකා නියෝජනය කරන්න මොකද්ද කියලා බැලුවොත් එක්කෙනෙකුට චරිත හතිකක් දෙන්න බෑ දෙනවනම් දෙන්න තියෙන්නේ රහතන් වහන්සේට උන්වහන්සේට චරිතයක් නැහැ එතන පුද්ගලෙක් නැහැ ඉන්න පුද්ගලයා හොයන්නෙම තණ්හාමාන දිට්ටි. ඉතින් මෙන්න මේ ස්පර්ශයට අත තියලා මේ හයක් අරමුණු වල මේ වෙලාවේ මෙයා මේක තෝරාගත්තේ මොකීටද කියලා දැනගන්නවා කියන එක පුංචි අභ්‍යාසයක් නෙවෙයි. මේක කරන්න බැරි නිසා අපි යම් භාවනාවට බුදුජානනාංශයේ කියන ඔය හයම වහපන්. වහලා අල්ලන්න පුළුවන් එක දොරක් විතරක් තියනවා. ඒකේ ස්පර්ශ වෙන හැටි බලපන් කියලා කියන එක උපමාවකට පෙන්වන්නේ ඔය බුදු ආමතුරෝ ඉන්න කාලේ ඉඳලා තියෙනවා සිව කියලා හාමුදුරු කෙනෙක් උන්වහන්සේ ඉතින් කල්යනෝ කල්යනෝ මහා ශිව වෙලා කියන්නේ විශාල පිරිසකට පොත්පත් කියලා දීලා දවසට පන්ති 18ක් විතර තිනවල හැම පන්තිරම 500ක් විතර සෙනග ඉන්නවා. ඉතින් පුදුමාකාර මේ ප්‍රසිද්ධ දැන් කාලයට කියනවා නම් මහාචාර්යවරේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එහෙම කටයුතු කර කර ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඒ සිවහාමුදුරන්ගේම ගෝලෙක් මේ හාමුදුරන්ගෙන් බණාල 69ක් රහත් වෙලා තියෙනවා. හැබැයි මේ හාමුදුරු මැට්ටා. දැන් ඉන්න ප්‍රොෆෙසර්ස්ලා වගේ තමයි ඉතින්. කොහොම හරි ගෝලෙක් ඇවිල්ලා තියෙනවා මේ හාමුදුරු හම්බෙන්න ඇවිල්ලා බලලා තියෙනවා. බොහෝ ගෝලෙක් කල්පනා කරලා බලුවා අඩේ මම මෙච්චර බණ භාවනා කරලා දිනුනා. මට උදව් කරපු මගේ ගුරු හාමුදුරු එනම් කොච්චර දිනුනාද කියලා බලනකොට පෘථජනයි. ඒකට විශාල අනුකම්පාවක් කියලා ළඟට ගිහිල්ලා කතා කරලා තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේට පොඩ්ඩක් වන්දනා ඊටස්ගල කරන්නේ කොහොමද නම වැඩනව හැම වෙලාවෙම වැඩ. ඉතින් ස්වාමීන් වහන්සේ එමනම් මම හෙට උදේ පාන්දරම ඔබ වහන්සේ නැගිටපු ගාම දත්මදපු ගමන් එන්නම් මට වන්දනා කරන්න. බෑ නම එදාටත් ඇමතිවරෙක් වෙනවා කියලා තමයි හම්බෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ඔබ වහන්සේ බින්නපාත යන වෙලාවදී ඒ යනකොටත් අර අපොයින්ට්මන්ට් එක ආපු ගමන් පන්ති. දාහනේ වලදකට පස්සෙත් පන්ති. ඉතින් මේ කරන්න දෙයක් නැහැ. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ ශිෂ්‍යයා මේ හාමුදුරන ගොඩාක් දැන් පෙන්ලා තිනවා මම මේ දුර ඉඳලා ආවේ වන්දන වන්දනා කරලා පොඩ්ඩක් කතා කරන්න. අපොයින්ට්මන්ට් එකක් ගන්න බෑ. ඊට පස්සේ කෝල් ප්‍රශ්න නෑ රාමිනා හැබැයි මට එකක් කීතයි ගොබාන්සිට මැරෙන්නවත් වෙලාවක් නෑ කියලා ගියාලු යන්නේ. මේ ප්‍රොෆෙසර් කල්පනා කරාලු මේ කීකරු ගෝලෙක් විවික්‍ය වැඩ කරන කෙනෙක් ගොබාන්සිට මැරෙන්නවත් කල්පනා වෙලාවක් නෑ. මොකද හැම වෙලාවෙම වැඩ. නිකමටක් හරි පණ යන්න වෙලාවක් නැහැ. ඒ තරම් වැඩ. මොකද්ද මේක කල්පනා කරේ කියලා බලනකොට කල්පනා වුණාලු මේ පන්ති 18ක් කරනවා. අතපය දිගාර ගන්න වෙලාවක් නැහැ. ඉතින් මේ ඒ පන්තිවල ඉන්න එක්කෙනෙක්වත් මේ 아무තු විය ගන්නවට කැමති නැහැ. උභාසයට මේක කරන්න පුළුවන් මේ වෙලාවේ මේක කරන්න පුළුවන් ඊට පස්සේ හිතාගත්තලු මේ එකෙකුට හරි කියලා යන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ මේ ස්ථානේ රැකෙන්නේ මේ ඔක්කොම කරන්නේ උභාසය නිසා. ඒක නිසා පුළුවන් තරම් අපිට තනෙම්ම කිරි ටික පවාගෙන උකුලෙව තියන්න අලව නලව ඉන්න කියලා තමයි තියෙන්නේ. කොයි ගෝලයක් කියන්නේ. මේ හැමතර හිතාගත්තලු මුන්ට කියලා කවදාකවත් ගැලවෙන්න බෑ කියලා උදේ පාන්දරම යුරේ පාත්‍රේ කරේ දාගත්තා ස්ථානෙන් පිට වෙලා හැතැම්ම 120ක් පයින් ගිහිලා තියෙනවා. නතර වෙන්නේ නැතුව. ගිහිලා හිතාගත්තලු කොහේ හරි තැනකට ගිහිලා මම බණ භාවනාවක් කරන්න ඕන කියලා යනකොට 39ක් භාවනා කරන ස්ථානයක් හම්බෙලා තියෙනවා. මේ ලොකු සතුටක් ආවලු. ඒගොල්ලෝ පොත් කියවන්නේ භාවනා කරනවා. ගිහිල්ලා වැඩිමාල් මේ ස්වාංශ වැඩිමාල් නායක ආමරණ්ඩ බඳලා කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මම සිවකී නාමදෝ මෙන්න මේ මේ විදි වැඩකට හිටියා මට භාවනා කරන්න හිතුණා මම ඔබ වහන්සේලත් එක්ක යෙදිලා ගත කරන්න කැමති භ්‍රමචර්යයකින් කැමති මට කමනහනක් දෙන්න කියලා. මෙයා වඳින තාලයෙන් කතා කරන තාලයෙන් ලොකු ආමරණ්ඩ තේරෙනවලු මේ යක්ෂයා මහා මාන්නකාරයෙක් දැනුම වැඩි කවදාකවත් මේ කලෙ මොනින් නමලා දීති වතුරක් කරලා වැඩක් නැහැ. උගන්ලා වැඩක් නැහැ. ඊට පස්සේ කිව්වලු මේ මම දැන් ගොඩ කාලෙකින් කමටහන් දීලා නැහැ. මම දැන් මේ වැඩ මගේ දෙවැන්නට තමයි පවර්ලා තියෙන්නේ. ඉතින් මේ නම ගිහිල්ලා එන්න අර දෙවෙනි ආමතුරු හම්බෙලා සන්තෝෂ කරගෙන කමටහනක් ගන්න කියලා. ඉතින් අර මහදේව හඳුර ඊටවලදී මේක එහෙමත් හිටිනවනේ ඉතින් ලොකු හඳුර තමයිලාට කරන්නේ දෙවෙන්නට යොමු කරනවා දෙවෙනි ළඟට ගිහලා අර වගේම ගෞරවයෙන් වැඩලා කතා කරලා කිව්වලු අවසරයි සාන්ත මම මෙහෙම මෙහෙම දුරක් ගාගෙන ආවේ මෙන්න මේ මේ කැපකිරීමක් කරලා මට කමටහනක් වොන්න ගියේ නැද්ද ලොකු හඳුර ගාඩ කියලා ගියා ඔබ ආන්ද ළඟට යන්නේ කිව්වා ඒ ටිකෙන් දෙවෙනි හඳුර ගත්තා මෙයා මාන්නක් ආරයි මෙයාට කමටහනක් දීලා මොනම විදිහකට තේරුම් ගන්න බෑ ඉතින් ලොකු සාංශට එනින කට්ටිය මට එවනවා. දැන් මටත් වැඩ වැඩි. මම තුන්වෙනි එකනට තමයි පිටත් කරන්නේ. ඔබද මම කැමති නම් ගිහිල්ලා තුන්වෙනි එකන හම්බෙන්නේ කියලා. තුන්වෙනි එකනට යනකොටත් එයාටත් තියෙනවලු මේ මිනිස්යාගේ මහානක්කාරකමත් එක්ක මොනම කමටහනක්වත් දුන්නට මෙහෙදි දෙනේ වල්ලන්න කැමති නට ගෙදරින් ගේනවා වැඩ කරන කට්ටිය වගේ අමාරුයි. අන්තිම 29 වෙනි හාමුදුරුවෝ දක්වාම ගිහිල්ලා තියෙනවා. 29 වෙනි හාමුදුරුවෝ කිව්වලු මේ ඊයේ පෙරේද පැවිදිච්ච අත් අවුරුදු සාමණේරෙක් ඉන්නවා. පුළුවන් නම් ගිල කමටහන් ගන්නයි කියනවා. ඊට පස්සේ සාමණේරයා ගාවට ගියාට පස්සේ අර හම්දුරෝ වඳින්න බෑනෝ දැන්. කතා කරලා කිව්වා අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ මට අනුකම්පා. මේ බල්ලා කිව්වලු ඔබ වහන්සේ මගේ සීයා වගේ ඔය මම කියන දේවල් ඔය කිව්වට කරන්නේ මම කොහොමද කමටහන් දෙන්නේ? ඔය පඬිතකම් එක්ක ඌව කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. අර පුංචි හම්දුරෝ අය වැඩි මාල්කමයි දැනුමයි නිසා කිව්වලු මේ භාවනා කියන්නේ කොහොම ගන්න වෙයි කියලා. අර සාසිත ඇඬෙන්න පටන් ගත්තා. කල්යාණ දත්පුරුෂයන් වහන්සේ මට එහෙම කරන්න එපා. මට සාසන ගෞරවයක් දෙන්න ඔබ වහන්සේ කැමතිනම් මම මෙන්න මේ තියෙන වැවට බහින්නුනත් කැමති. ඒ තරම්ම මම දැන් නියතමානී වෙලා ඉන්නේ. මම ඒ තරම්ම අතපල්ලේ වැටලා තියෙන්නේ. කල්යාණ මිත්‍යන් වහන්සේ මට මේ දේ කරන්න එපයි කියලා. ඉතින් පොඩි ආන්කල එනම් බයින්නේ කියලා. බැස්සලු ඉනක්කටට යනකම් අර සිගුරු පිටින් අඳන පිටින් මැසර ගහ ගොඩ ඉන්නේ කිව්වා. ගොඩෙන් ආවට පස්සේ ආවලු කමටහන දෙන්න වාඩි වෙන්නේ කියලා. වාඩි වුණාට පස්සේ කිව්වලු හිල් හයක් තියෙන උඹහක් තියෙනවා. ඔය උඹහ වැද්දෙක් විසින් එලවගෙන එන තලගොයේ ක්‍රින් කරනවා. දැන් මේ මාස්සද්දා මේ ඇතුළට ගිය තලගොය අල්ලන්න මොකද්ද කරන්නේ කියලා ඇහුවා. දැන් මේ ආහන පුංචි සාමනීර නම මේ මහාචාර්යවරු ඊට පස්සේ කෝලිය හම්සු කාර්ණදා ඊට පස්සේ කෝලු වැද්ද කරන්නේ පහසු තැනකට එක හිලක් ඉතුරු කරලා අනේ කිල් පහම වහලා උකට දුම් ගහනවා දුම් ගහුවට පස්සේ අතුරු ඉන්න තලගෝ එළියට එන්නේ එළියට එන්නේ ඔය හිලෙන් උකට කැමැත්තක් කරගන්නවා ඒ හිලෙන් එළියට එනකොට ඒ වගේ කෝලු පහන්ති වාඩි විලා ඉඳගත්තර පස්සේ උඹහක් වගේ ඔකේ හිල් හයක් තියෙනවා ඇස් දෙක වහන්න කණෙන් සද්දාහන්න එපා නාසයෙන් ගනුදුනි වෙන්න දෙන්න එපා. ගඳ සුවඳවට බලන්න එපා. කටෙන් කතා කරන්න එපා. ආයෙ හොල්ලන්න කරන්න යන්න එපා. හිතෙන් හිතිවිලි හදන්න එපා. ඊට පස්සේ මේ කය දිහා බලන්න. හරියට එහිල් පහෙන් හයෙන් පහක් වහලා හිත කයේ මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට තලගොය එළියට එනවා. ඉතින් ඕක තමයි කායනුපස්සනා කියලා කියන්නේ. ඉතින් කවුරක්වත් කාටවත් තේරෙන්නේ නැහැ. ඇයි මේ භාවනා කරනකොට ඇස් දෙක වහන්නේ කියලා. ඒ වගේම කාටවත් තේරෙන්නේ නැහැ. ඇයි මේ භාවනා කරනකොට සද්ද ඇහුවත් ඇහුණත් අහන්න එපා. පුළුවන් තරම් සද්ද නැත්නම්ක මේක අපි භාවනාවට යොදාගමු කියලා. නාසයෙන් ගඳ දිවෙන් රස අභිරමණය කරන්න එපා. කය හොල්ලන්න පෙරලන්න එපා. එතකොට ඒකට අවධානය යොමු වෙනවා. හිතෙන් හිතන්නත් එපා. මේ හිත යොදවන්න මේ කයේ මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට අපි අර ඇහි තියෙන චක්කු සම්පස්සේ, කනේ තියෙන සෝත සම්පස්සය, ගාහන සම්පස්සේ, ජීව සම්පස්සේ, මනෝ සම්පස්සේ අතහැරලා කාය සම්පස්සේට හිත යොදවන්නේ මේ හයම ඇරලා තියෙන වෙලාවේ තලගොයා කොහෙන් එළියට පණිද කියන්න බෑ. මේ තලගොයා කොටු කරන්න ඕන නිසා අපි කාය සම්පස්සේ හිත තියෙනවා. ඊට පස්සේ ආනෝ යෝගාවචරකින් දැන් මෙහෙම වාඩි වෙලා හොඳට පටලව වාඩිලා සම්මිතිකව වාඩි වෙලා කය දිහා බලනකොට පේන්නේ. ඉතින් උංගව දෙනෙක් හිතනවා මේ මුරුක්කු වගේ එකක් පෙනෙයි. එහෙම නැත්නම් මේ පකඩ වගේ එකක් පෙනෙයි. ඉතින් මට මොකුත් පේන්නේ නැහැ කියනවා. මොකද මේගොල්ලන්ට ඕනේ අර ගෙදර ගෙනියන්න මුඩු බෑග් එකට දාගන්න ජුජුප්ස් වගේ මුරුක්කු වගේ අහුවේ. මොකුත් අහුවෙන්නේ නැහැ. අයිතිය බලන්නේ කියලා මොකුත් අහුවෙන්නේ නැහැ. මොකද අල්ලන්නේම තණ්හාවටනේ. අල්ලන්නේම දිට්ඨියටනේ. අල්ලන්නේම අනේ නිසා ඒ තණ්හා මාන දිට්ඨිය වලට අහුවෙන මොකුත් අහුවෙන්නේ නැහැ. ඉතින් කියනවා දැන් අවුරුදු 16ක් භාවනා කරා. අහුවෙන්නේ නැහැ. ආනපනිය අහුවෙන්නේත් නැහැ. පිම්බි මැකිලිම අහු වෙන්නේ නැහැ මොකද මේ බලාපොරොත්තු වෙන්නේ කෑදර කමෙන්. යම් දවසක අපි හිතමු නෑ නෑ එහෙම එකක් නෙවෙයි මේ දැනෙන්නේ මැරිචි නැති බවට නිින්ද කියලා නැති බවට කලාන්ත වෙලා නැති බවට දැනීමක් තියෙනවා. ආ එහෙමනම් තියෙන්නේ. ඒකට භාවනා කියක. අපිට ඕන කරලා තියෙන භාවනා මේ අමුතු අමුතු හයිෆයි භාවනා මේක නෑ. ඒකට යයින් ආනෝ දැන් ඔබ දැන් ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දැනෙනවනේ. හිටගෙන නෙවෙයි කියලා දැනෙනවනේ. බුදියාගෙන නෙවෙයි කියලා කොහාටද දැනෙන්නේ? ඔන්න එතකොට කියනවා මම මේ ඉඳගෙන ඉන්නකොට යටි පහටිය පොළවේ වැදින හැටි දැනෙන කාය සංපස්සේ. එමෙතන කියන ආශ්වාස ප්‍රශ්වාස කරනකොට නාසික වංශ පුඩුවේ හුස්ම රැළ පීරාගෙන යනවා එනවා දැනෙන කාය සංපස්සේ. ප්‍රශ්වාසයත් එතනම හෝ වෙන තැනක දැනෙන කාය සංපස්සේ. පිම්බෙනවා දැනෙන කාය සංපස්සේ. හැකිලෙන දැනන කාය සම්පස්සේ. ඉතින් කියනවා දැන් ඔබට දැන් තේරෙනවානේ මේක ඇහි රූප බලනවා නෙවෙයි කණී සද්ද අහනවා නෙවෙයි නාසයේ දිවේ මනසේ වැඩක් නෙවෙයි ඇති එන දෙයක්. මිනේ කාය සම්පස්සේ පමණක් හිත පැවැත්වුවොත් ඒ යෝගාචරයට නොබෝ කලකින් මේ අනිකුත් ආයතන පහම නතර කරලා එකක වෙන වැඩ අල්ලගන්න පුළුවන් වෙනවා. එතකොට යාට සමාලාට කයේ හිත තියාගෙනකොට ආශ්වාස ප්‍රශ්වාස සිදුවෙන මේ ක්‍රියාවලිය වැටහෙනවා. ඉතින් හුඟ දෙනෙක් මේ කරන වැඩේ තේර පුංචි හාමුදුරුවෝ කියලා දීපු උදාසන හැටියට දන්නේ නැතුව ඉඳගෙන පිඹින්න පටන් ගන්නවා නයි පිඹින වගේ හෝ සෝ සෝ සෝ ස්කාලා කියනවා මේ වහනා පානි කරනකොට පිට එකක් වෙනවා. ඒ මොකද පුම්බනවා. ඒ පිඹිනවා. මේ අනිච්ඡානක පේශීන් මාර්ගයේ අනායාසයෙන් සිදුවෙන මේ ක්‍රියාවලිය බලන්න කියලා කිව්වහම භාවනාවේ තියෙන කෑදරකම නිසා හෝ කාරණාව තේරුම් ගත්තේ නැති නිසා හෝ හදිසි කරන්න ගිහිලිදී ඉතින් අදුමදින වගේ අදින්න පටන් ගත්තාම කියනවා මේ බිල්ල පිටිපස්සේ රිදෙනවා සෝහන්ස භාවනාව කරන්න බෑ මේ උර ඉස්පතු රිදෙනවා භාවනා කරනවා මොකද මේ ඇදලා පුඹනවා හකුනවා කරන්න ගියාට පස්සේ බඩ රිදෙනවා මේක නෙවෙයි මෙතන අදහස් කරන්නේ මේ ඇස් දෙකෙන් එන ගණ දෙනු කණෙන් එන නතු දිවෙන් නාසයෙන් හිතෙන් එන අරමුණ ඇති කර මේ කයෙන් එන එක මොකද්ද කියලා බලන්න පටන් අරගත්තොත් මේ හය ආයතනික සිද්ධ වෙන ස්පර්ශය පරිවේශන මට්ටමකට తాවකාලිකව එක තැනකට යොමු කරන්න හදනවා මේක කවදාකවත් ඉතිසිනුට කරන්න බෑ මේ කදා දෙවියෙකුට යක්ෂයෙකුට බ්‍රහ්මයෙකුට මොකාටවත් කරන්න බෑ මේ කෙනාම ඒකට කැමැති වෙන්න ඕනේ මේ කමඨහන් වඩනවා කායanusasana වඩනවා කියලා කියන්නේ ඒ සඳහා ඇයි මේ සර්වචනංශේ වාඩි දිත වාඩි ඇයි මේ ඇස් දෙක වහන්නේ ඇයි මේ වෙලාවට සද්ද කරන්නේත් නැහැ කරන සද්ද වලින් හිත නරක කරගන්නේත් නැහැ ඇයි මේ වෙලාවට අතපය නලවන්නේ නැත්තේ ඇයි මේ වෙලාවේදී අතීතනාගත කල්පනා කරන්නේ නැත්තේ මේ කාය සම්පස්සයට හිත දාගන්න අමාරු ඒක ලොකු අභ්‍යාසයක්. මේ කැලේ හිටපු මීහරකෙක් ගිනල්ලා ධම්මැති කණුවක බැඳා වගේ අර කය කුළු ගතියට පුළුවන් තරම් නටනවා. කාටවත් ඒ මූලික වශයෙන් මෙතන හිටපම් පුතේ කිව්වට හිත කායපතේ හිටින්නේ අපි හිටියයි කියලා හිතමු. කාය සම්පස්සේ අපි අමාරුවෙන් ඉඳලා පළවෙනි දවස් දෙවෙනි දවස් නම් බොහොම අමාරුයි. තුන හතර යනකොට ඔන්න ටික ටික ටික මීහරක කණු පුළ මුල ලගිනා වගේ කාය සම්පස්සේ හිටියයි කියලා එක දිගට හුස්ම හතරක් පහක් එනතම් පිම්බීම හැකිලිම හතරක් පහක් එනතම් වම දකුණ හතරක් පහක් එක දිගට අල්ලා ගන්න පුළුවන් උනායි කියලා කියමු. එතකොට මේ යෝගාවචරයට පොඩි විශ්වාසයක් ඇති වෙනවා. හිත චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, මනෝ සම්පස්ස නොගී කාය සම්පස්සේම මුතු වෙලක් වගේ පෙරහැරක් වගේ සංසිද්ධි දාමයක් වගේ එක දිගට පවතින. එතකොට යාට කියන්න පුළුවන් මේ වායෝ පොට්ටබ ධාතුව ඇවිල්ලා මේ කාය සම්පස්තිය ඇති කරනකොට දැන් මේ ස්පර්ශයට හිත ගිහිලා තියෙනවා කායනුපස්සනාවේ ඒක කියනවා ඒ කිනාලව්ව Tamanට වැටෙන තාලෙන් මේක හෙලිකරන්න කට උතර දෙන්න උසාවියේ සාක්කියක් දෙන්න වගේ කොහොමද ආස්වාසේ වැටෙන්නේ කොහොමද ප්‍රසවාසේ වැටෙන්නේ ඉතින් අර මොකද්ද තණ්හාමාන දිටි දිගේ දුව මිනිසයාට මේ හුස්ම ගන්නකොට වැටෙන දේ එකක් වැටහුමක් කිසි වැටහීමක් විදිහට බාර ගන්න කැමතිත් නැහැ මේක කියවනේ වටිනාකම තේරෙන්නේ නැහැ. මොකද මේ ස්පර්ශය කියලා දෙන්න බෑ. ඒ වැටෙන දේ කියා ගන්න බෑ නා. ඉතින් යතිම් බනකොට භාවනා කරන්නන්ගේ 9ට එක්කෙනෙකුටවත් නැත්නම් 10ට එක්කෙනෙකුටවත් Taman මේ ආස්වාස් ප්‍රස්වාසී මුලිච්ච වෙච්ච වෙලාවේ පිම්බීම හැකලි මුලිච්ච වෙච්ච වෙලාවේ වමට දකුණට හිත ගිය වෙලාවේදී මෙන්න මේකයි වෙන්නේ කියලා පැහැදිලිව කියන්න බැරි නිසා යෝය කමඨාන් වාර්තාව සකස් කිරීමට කොලයක් දීලා තියෙන ඉතින් ඕක හිතන්න එපා. බුදුහාමුදුරන්ගේ කාලෙත් ඔහොම කොලයක් දීලා කෙරුවයි කියලා. දෙවියන්ස් ඉන්න කාලේ ඌව නැතුව තමයි කෙරුනේ ඒක ඇත්ත. අපි අත් දෙක උස්සගෙන පිටිපස්සට යමු. මේ පෙන්වන්න හදන්නේ මේ ස්පර්ශය කොටු කරන්න නම් මේ 17 දුවන ස්පර්ශත් එක්ක වැඩ කරන්න බෑ එකක නතර කරන්න. අපි හිතමු හිත වෙනකොට අනිද්ද වෙනකොට මම හිතන්නේ මම මේ කියන එක තව තේරෙයි. අපි හිතමු යම් කෙනෙක් වார்த்தාවේ සඳහන් කරයි කියලා මට ආශ්වාස කරනකොට වම්නාස්පුඩුවේ සීතල ගතියක් දැනුණා. මේ මං කියපුවා කියන්න කියනවා නෙවෙයි මම මේ නිදර්ශනයක් දෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්වාසය කරනකොට එතනම හෝ දකුණු නාස්පුඩුවේ මට උණුසුමක් දැනෙන නිදර්ශනයක් දුන්නයි කියලා කියමු. දැන් මේ යෝගාවචරයට කියනවා දැන් ආස්වාසේදී මේ වම්නාස්පුඩුවේ ඇතුල් බිත්තිය දැනෙන මේ ස්පර්ශය එතන මේ සීතල දකුණුනාස්පුඩුවේ හෝ වම්නාස්පුඩුවේ දැනෙන මේ උණුසුම එක දිගට අත නෑර හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද කියලා බලාන බලාන යන්නේ කියලා. බලාන බලාන යනකොට යාට තේරෙනවා. ඒක දිගට බලහිනකොට ඒකේ අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඔය උණුසුම සිසිලට අමතරව දිග කෙටි ගති තියෙනවා. පිරිමැදෙන ගති දැනෙනවා. ගොඩාක් ඒවට කියනවා ආකාර, නිමිටි, ලිංග විවිධ විදියට පේනවා. බලාන ඉන්නකොට ඒත්තු ගන්නണ്ട වෙනවා මේ යෝගාවචරයට. Taman දැන් දකින්න මේ සීතල හටගැන්ම දැකන්නේ හටගත්ත සීතලක්. ගොරෝසු වෙච්ච සීතලක් තමයි මේ අත්විඳින්නේ. එනතම් ප්‍රශ්වාසය කියලා අත්විඳින්නේ හටගෙන මෝරච්ච ගොරෝසු වෙච්ච උණුසුමක්. පුළුවන් ද මේ ආස්වාසේ දැන මේ සීතල පිරිමැදීම කම්පන චංචල ගතිය හට ගන්න හැටි බලන්න. දැන් මේ යන්න හදන්නේ කාය සම්පස්සේ අරගෙන ස්පර්ශාගේ මුලට ගෙනියන්න හදනවා. ඉස්සල් මිනිය අල්ලලා දෙන්න. ඉස්සල සිද්ධිය අල්ලලා දෙන්න. අල්ලලා දීලා මෙයාගේ මුල අල්ලන්න හදනවා. දැන් අපි මම දන්නවා මේ ටික නම් බොහොම ආසාවෙන් අහගෙන ඉදී කියලා. යම් වෙලාවකට යෝගාවචරයේකට රූප, ශබ්ද, ගන්ධ, රස අමතක කරලා මනෝ ධර්ම ස්පර්ශය කාය සම්පස්සයේ හිත පවත්තලා මේ ආස්වාසය මේ ආස්වාසය මෙනෙහි කරන්නට මේ ප්‍රස්වාසය මෙනෙහි කරන්නට මේ ප්‍රස්වාසය කියලා දැන ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ආස්වාසයලා ආස්වාසය කියලා නම් කරන්න පුළුවන් ප්‍රස්වාසයලාද ප්‍රස්වාසය කියලා නම් කරන්න පුළුවන්. පිම්බීම එනකොට පිම්බීම කියලා මෙනෙහි කරනවා හැකිලිම කියලා හැකිලිම මෙනෙහි කරනවා. ඒතර පිම්බීමේදී දැනෙන ටිකට පිම්බීම කියන නම දානවා. හැකිලීම කියන රූප ක්‍රියාවලියට හැකිලීම කියලා නම දානවා. නාම රූප පරිච්ඡේ ඥාන කියලා සාමාන්‍ය ක්‍රමෙට කියන්න පුළුවන්. මේ අල්ලාගත්ත දේ ස්පර්ශය අනුව මුලට ගෙන යාම සඳහා සරුවචන් වහන්සේගේ උපදේශ පරිදි ගුරුවරු කියනවා මේ ආස්වාසය දැන්න සීතලෝ ප්‍රස්වාසය දැන්න උණුසුම හට ගන්න තැන පච්චේ පරිග්ඝහ ඥානය කියලා කියන්නේ සප්පච්චේ පරිග්ඝහ ඥාන කියලාත් ඒකට කියනවා. ප්‍රත්‍යයත් සහිතවම අරමුණ බලන්න. සීතල එනවනම් සීතල කොහේඳලාද එන්නේ? කොතනින්ද පටන් ගත්තේ? උණුසුම එනවනම් උණුසුම කොහෙන්ද පටන් ගත්තේ? පිම්බීමක් හැකිලීමක් එනවනම් ඒක නිතර නිතර එන තැනටපත් කරලා මේක හට ගන්නා තැනට හිත දාන්න ගියොත් ඒ යෝගාවචරයා තමන්ගේ මනසේ එතන තමන්ගේ අරමුණේ ඇතුළට கிඳා බහිනවා මෙතෙක්කල් බාහිරේ නන්නත්තර වේවිති බහිත ඇතුළතට රින්ගන්න පටන් ගන්නවා. පේන අරමුණේ මුලත් එක්ක සප්පච්චය පච්චේ පරිග්ඝහ එහෙම නැත්නම් යුගල යුගල වශයෙන් දක්ිනවා අරමුණේ හට ගැනීම සහ අරමුණ ආස්වාසිය හට ගැනීම සහ ආස්වාසය ප්‍රස්වාසය හට ගැනීම සහ ප්‍රස්වාසය ඉතින් මේක තමයි මේක එක විදිහකට බලනකොට බුදුරජාණන් වහන්සේ මානවයාට ඇති කරලා දීපු සුවිශේෂී ශික්ෂණ ක්‍රමයක් මොන දෙයක් ගැනවත් වචනයක් කතා කරන්න යන්න එපා ඒකේ මුල දන්නේ නැත්නම් මුලට ඇදීම මේකට සුද්ධ වශයෙන් කියතේ යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ ඕකට යෝනි කියලා කියන්නේ මුලට යමක් ගැන කතා කරනවා නම් ඒකේ ජාතකෙත් එක්ක කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන ඕනෙම සූත්‍රයක් කරනකොට සූත්‍රෙ නිදානක් තියෙනවා මෙන්න මෙතනදී මේ හේතුව නිසා සරුවචනන්ද මේක දේශනා කරා කියන එක නිදාණයට සාපේක්ෂව මිස ඒ දේ අපිට තේරුම් ගන්න බෑ පසුබිම සාපේක්ෂ නැතුව. ඒ නිසා මේ දේ මතුවෙච්ච දේ නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන එක දැවත නැත මතුවෙනවා නම් ඒක කීකරු කරගත්තා ඒක මතුවෙච්ච පදනම නිදාණය කියලා කියනවා ප්‍රත්‍යය කියලා කියනවා සප්‍රත්‍යව මේක දැනගන්නවා කියන එක කළ හැකි එකම සතා මිනිස්සය විතරයි. කිසිම කෙනෙක් මේ විදිහට දකින්න කැමති නැහැ. ඒ වුණත් බුදුරජාණන් මෙන්න මෙහෙම නිදර්ශනයක් කියනවා මේක පෙන්වන්නට. සිංහාවලෝකනේ සහ සුනකාවලෝකනේ කියලා දෙයක් බුදුහාමරෝ ගෙන හරපානවා. ඒ පොලාරිකෝ දැක් ගන්න බල්ලෙකුට ගලක් ගැහුවොත් ඒකත් හැර බල්ලෙක් නාන. ගල පිටිපස්සේ දුවගෙන යමින් ගිහලා ගල හපනවා ඌ. ඒ තමයි බල්ලගේ වැඩි. සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහයා ගල ආපු දිහා බලනවා මිසක් කවදාකවත් ගහපු ගල දිගේ දුවන්නේ නැහැ. සිංහයාගේ ස්වરૂපය කවුරු හරි විද්දොත්, කවුරු හරි ගැව්වොත්, කවුරු හරි ගලකින් දමලා ගැව්වොත්, ඒකේ ස්වરૂපේ මුල බලනවා. ඒකට කියනවා සිංහාවලෝකනය කියලා. අර ගහපු ගලත් එක්ක හැපිලා ගලත් එක්ක ගිහිල්ලා දත කඩාගෙන නටන එකට කියනවා සුනඛාවලෝකනය. අද තියෙන සියලු භෞතික ඥාන සුනඛාවලෝකනය. එකෙකුටවත් මේ හටගැන්ම දැකීම දන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් දෙන උත්තර yaad දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔන්න මානවයට උගන්ලා දුන්න සප්පච්ච පරිග්ගහ ඥාන ප්‍රත්‍ය දැනගනි. මේ ප්‍රත්‍ය දැනගන්නවා කියන්නේ මොකද්ද? මේ ස්පර්ශය හට ගන්න තැන බලපං. ස්පර්ශය හට ගන්න තැනත් සහිතව ස්පර්ශය මේ උණුසුම මේ සිසිස කියලා දැනගන්නවා කියන එක ඉතාමත්ම ගැඹුරු තැන මේ ශාසනයේ. ඔය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඕක තමයි ඉදප්පච්චේතාවය කියලා කියන්නේ. ඔය තමයි මේ හේතුව නිසා මේ ඵලය පට ගන්නවා පට හට ගන්නවා කියලා ඵලය පිළිබඳ කතාව විතරක් නෙවෙයි හේතුවත් සහිතව කරන මේ වැඩේට සක්පච්චේ පරිග්‍රහ ඥාන කියනවා මෙන්න මේ ඥාන දෙක මේ තාක් ලස්සනට ඉදිරිපත් කරපු ක්‍රමේ මහාශී භාවනා ක්‍රමේ නිසා මයිලඟ තියෙනවා පුදුම ගෞරව සම්ප්‍රයුක්ත ගතියක් මේක නොදන්න කෙනෙකුට කියලා දෙන්න පුළුවන් මෙන්න මේකයි මේ කියලා දෙන්නේ. ඥාන නාම රූප පරිච්ඡේ ඥාන පච්ච පරිග්‍රහ ඥාන කියන ඒවා පොතේ තිබුණ දේවල්. විසුද්ධි මාර්ගයේ බොහොම කල්ැතුව තිබුණා. මෙන්න මෙතනදී යෝගාවචරයා මේ කරගෙන යන්නේ ඉස්සෙල්ලා අරමුණ දැනගන්නයි නාම රූප වශයෙන්. ඊට පස්සේ මේ ස්පර්ශයේ මුල දැකීම, ඒ දැනෙන දේ මුල දැකීමට යන්න බෑ. ඉස්සෙල්ලා ස්පර්ශයේ ආම්බාම් කරගත්තේ නැතුව, දැපෙන තමා ගත්තේ නැතුව, වශී කරගත්තේ නැතුව, පුහුණු කරගත්තේ නැතුව. ඊට පස්සේ ප්‍රත්‍යයට ගියාට පස්සේ යෝගාවචර තේරෙනවා මේ හැම ස්පර්ශයකටම ඒකටම ආවේනික වූ සප්‍රත්‍ය වූ හටගැන්මක් තියෙනවා. ඉස්සල්ලා ස්පර්ශය හටගැනීමේ මේක රෙජිස්ටර් කරන්න බෑ. මෙයා වෙනමම හට ගැනීමක් වෙනවා. කියලා කෝටි ගණක් ස්පර්ශ ලෝකේ තියෙනවනම් හැම එකටම ඒකටම ආවෙනිකෝ ස්පර්ශයේ හටගන්මක් තියෙනවා. ඊ හටගත්ත ස්පර්ශයේ දැනෙන මට්ට උඩ මෝරලා ඒක ආයෙ නැති වෙලා යනවා. මේකට කියනවා සංස්කාර ස්වභාවය. පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේ ස්පර්ශාගේ උපාදයක් පැරෙනවා. ඒක සම්පූර්ණ ඒකටම ආවේනික වූ පෞද්ගලික උපාදයක් තියෙනවා. ඊට පස්සේ ඒක විපරිණාමයටපත් වෙලා අනෙක් ස්පර්ශයන්ගේ වෙන් කළා මෙයා රංගනයක් රංගනවා. අපි කියන භූමිකාවක්. ඊට පස්සේ ආයෙත් වයෝපඤ්ඤායති නැති වුණාට පස්සේ ස්පර්ශ කතා ඉවරයි. ඉතින් අපි අල්ලන්නේ නුපුහුණු මනස අල්ලන්නේ මේ මැද ස්පර්ශයගේ මැද. ඊට පස්සේ ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒක මුලත් එක්ක අල්ලන එක තමයි සප්පච්ච පරිග්‍රහ ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන, එහෙම නැත්නම් යථාව දර්ශනය ගොඩක් නම් තියෙනවා. ආන්න මේක දැක්කට පස්සේ පේනවා කිසිම ස්පර්ශයක් දිගට පවතින්නේ එයා අහම්බෙන් මතු වෙලා ක්‍රියාකාරකමක් කරලා ආයෙත් අභාව ප්‍රඥප්තියට යනවා. අන්න මේ විදිහට ස්පර්ශයක හටගැන්ම දක්වන්න බුදුහාමුදුරෝ අපට මෙච්චර දුරදි ගමනක් අම්මට අපටවත් කියලා දෙන්න බැරි ගමනක් පරිශනාකාරයකවත් අල්ලන්න බැරි ගමනක් කියලා දෙන්නේ මේ දෙකම දැක්කේ නැතුව ස්පර්ශාගේ Nirodhe දැක්කන්න බැරි නිසා. හට ගැනීමත් ස්පර්ශාගේ රංගනියත් දෙක දැක්කට පස්සේ විතරයි යාට තේරුම් ගන්න වෙනවා බුදුහාමරට හරීම ලේසි වෙනවා. ওই විදිහට නැත්නම් පටන් ගත්ත ස්පර්ශය සීතල උණුසුම් වශයෙන් කම්පට චංචල වශයෙන් දීක කොට වාසයෙන් රංගනයක් රංගපෑලා භූමිකාව රංගපහල අනිරුද්ධ භාවයට යනවා හට ගන්නා තාක් ස්පර්ශ දුකයි නිරුද්ධ වෙන තාක් ස්පර්ශ නිවනයි හැම ස්පර්ශයකම නිවන තියෙනවා හට ගැනීම දන්නේ නැතුව නිවන බලන්න බෑ ඒක නිසා බුදුජානනාංශයේ ස්පර්ශය හඳුලා දීලා උණුසුම හඳුලා දීලා සීතල හඳුලා දීලා ආස්වාසය හඳුලා දීලා ප්‍රසවාසය හඳුලා දීලා ඒකේ හටගන්ම බලන්න කියනවා යම් දවසක යෝගාවචරයා ස්පර්ශයත් ස්පර්ශය හට ගැනීමත් දෙක දන්නවනම් එයා අන්ත දෙක දැනගත්තා එයාට ලැබෙන ප්‍රතිලාභය තමයි ඒසේ හටගෙන එසේ රංගණයට පත්වන ස්පර්ශයේ 100%ක්ම ගෙවෙනවා ඒ ගෙවෙන තැන ක්ෂය වෙන තැන වැය වෙන තැන නිරුද්ධ වෙන තැන අත්හරින තැන දැක්කනම් ඒ හැම ස්පර්ශයකම පිටිපස්සේ නිවන තියෙනවා මේකට නිරෝධය කය අනුපස්සන වය අනුපස්සන නැත්නම් පස්ස නිරෝධය කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ විදිහට තව පහක් යටපත් කරන මතු වෙච්ච මේ කාය ස්පර්ශයත් කපුරු පුච්චපු තැන වගේ 100ක් නිරුද්ධ වෙනවා ඉතින් මේ කාය ස්පර්ශ මතු නිසා අනිත් පහ යටපත් කරගන්නවා යාම කරගන්නවා ඊට පස්සේ මේ ඇති වෙච්ච කාය ස්පර්ශයත් නිරුද්ධ වෙන තැන දකින්න නම් මොන්න තරම් එල්ලයක් මොනතරම් ඒ ධර්මයට යොමු වෙච්ච මනස්කාරයක් මොනතරම් ලෑස්තියක් ඕනද කියලා කිව්වොත් සමහරට බුද්ධ කල්පයක් උත්සාහ කරත් මේක අල්ලන්න බෑ. සමහර උදේ කියලා දුනොත් හැන්දෑවේ අල්ලනවා. ඒ අනුව අපි දෙන්නේ කිසියම් සමානකමක් නැහැ. මේ ධර්මය ඇහුවට පස්සේ ඒ ධර්මයේ ක්‍රියාත්මක කිරීමේදී ස්පර්ශාගේ හටගැන්ම ස්පර්ශාගේ අඤ්‍ය தત્වේ තිති අඤ්‍ය தત્වේ සහ වැය වෙලා යන හැටි බැලීම අපි මේ දන්න ලෝක විශ්යනහරා තමයි අපි මේක කියලා දෙන්නේ. අපි මේක සංවේදනය කරන්නේ. නමුත් අපේ මනස මේ කටයුත්තට දැම්මට පස්සේ පුදුම විදියට ස්පර්ශාගේ ගෙවි යෑම අභාග්‍යයක් කාලකණිකමක් මුස්පීතුවක් විදියට සලකලා වහවහ ස්පර්ශ ඇති කිරීමෙන් භවයේ පවත්තණ්ඩයි අපි මේ ඉඳුරන් ලෑස්ති වෙලා තියෙන්නේ. එක තැනක ගෙවෙනකොට තව පස් පොලක මතුවෙන්න බලන්නේ. ඒක නිසා පුදුජානන් වහන්සේ අපිට කියනවා ඒව නැති ඇති తాවකාලිකව ඇති නොවන විදියට ඇහෙන් එනව අභිරමණය කරන්න එපා. කනින් එනව අභිරමණය කරන්න එපා. නාසයෙන් දිවෙන් මනසින් එනව අභිරමණය කරන්න එපා. කාය ස්පර්ශයට පොට්ටබ්බේට පුළුවන් තරම් හිත ධානය ඒකත් ඇචීව්මෙන් නැචීවින් ඇචීව්මෙන් නැචීවින් ඇචීව්මෙන් නැචීවින් යන තැන බැලුවොත් යාර තීරෙන්න පටන් ගන්නවා අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා. මේ වාගෙම තමයි රූප පෙනීමත් එතන ස්පර්ශ වෙලා එතන නැති වෙනවා. සද්ද ඇහිමත් එතන ඇති වෙලා එතන නැති වෙනවා. ගන්ධ රස පහස නමුත් මේ හයම අරගෙන මේ නඩ මේ පරිශීණය කරන්න බෑ. නිසා එකකින් අල්ලගත්තට පස්සේ මේ ස්පර්ශාගේ හට ගැනීම ස්පර්ශාගේ පැවැත්ම ස්පර්ශාගේ Nirodhaය ඒක අන්වය ඥානයකින් ණය වේපසනාවෙන් නැත්නම් ආකාර පරිවිතක්කයෙන් තර්ක ඥානයෙන් ඒ යෝගාවචර කියනවා දැන් රූප බලනකොටත් බලන්න ශබ්ද අහනකොටත් බලන්න ගන්ධ රස පහස කරනකොට බලන්න මේ විදියටම ස්පර්ශාගේ ඇතිවීම රංගනයක් රංගපෑම සහ නැතිවීම කියන එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඔක්කොටම සමානයි. එතන තමයි අභිධර්මයයි අටුවාවයි සේරම ඉන්නේ. මේ වගේ තියෙනවා චිත්ත නියාම ධර්ම වගේක් අතික තීරුම් ගන්න පහසුම තැන තමයි කාය පස්සද්ධිය එම කාය ස්පර්ශය සම්පස්සය එතනින් තමයි මේ කායනුපස්සනාව පටන් ගන්න. එතනින් තමයි මේ රූප භාවනාව පටන් ගන්න. ඉතින් අපි දැන් යන් මේ දැනුම ඇති කරන බක් පිටක් කඩට ආපුහම මොකද වෙන්නේ කියලා බලන්න. බුදු ඥානන් වහන්සේගේ ක්‍රමයේ හැටියට කෑදර මනුෂ්‍යකට බත් හම්බුනාට පස්සේ ඒ මනුස්සයාට රූප බැලිල්ලක්, ගඳ බැලිල්ලක්, රස බැලිල්ලක්, පහත ලැබිල්ලක් මොකක්වත් නැහැ. මේ බත්වල රස ඕජාව තමයි ප්‍රධාන දේ බාටපත් වෙන නිසා දිවට ආහාර ටිකක් බඩගිනි මනුස්සකට ලැබිච්ච ගමන් එයාට ඒක අනිකුත් සීලම ඉදurang අමතක වෙලා අර රස ඒකට රස ගේදය කියලා කියනවා කෑදරකම කියලා අපිට කියන්න පුළුවන් නැති උනත් බුදුහාමරණ තේක තියෙනවා බුදුරජාණන් වහන්සේත් රස සංවේදී. නමුත් රස රාගපටි සංවේදී නැහැ. බුදුරජාණන්සේ රස සංවේදී. අපි ඔක්කොටම වැඩි බුදුරජාණන්සේගේ දිව හරිම සංවේදී. එක රොටි කෑල්ලක් කුම්මාසයක් දිවේ ගෑවිච්ච ගමන් 80ක් රසනහර පිනායනවලු බුදුරජාණන්සේ. ඒකට මුළු ඇඟට මෝජාව ලැබෙනවා. ඒ තරම්ම රස සංවේදී. හැබැයි රස රාග සංවේදී නෑ. අපිට රස සංවේදී නෑ. අපිට තියෙන රස රාග සංවේදී. ඒ නිසා ගෑවිච්ච ගමන් ද්වේගය ඇවිච්ච ගමන් අපිට ඉන්න තැන මතක නැහැ. මොනෝ කරනවද මතක නැහැ. පොඩ්ඩක් බලන්න කොටියෙක් මුවෙක් අල්ල ගන්න වෙලාවක්. ගැන්ඩියෙක් ගෙම්බෙක් අල්ලගත්ත වෙලාවක එයාගේ තියෙන සියලු ශක්ති අර ගොදුර අල්ල ගැනීම සඳහා කරන වගේ අපිටත් ඒ දිවේ ගෑවිච්ච ගමන් මේ කටේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න අපිට ඉස්පාසු නැහැනේ. අපිට තියෙන එක ඉක්මනට ගිල්ල තව තව බත් ගුඩයක් තවපත් පිටක් දාගන්න තියෙන ආසාව. මෙන්න පොඩ්ඩක් නැවතිල්ලේ කොහොමද මේක වෙන්නේ කියලා බැලුවොත් මේ කටේ තියෙනවා මේ කට කියලා කියන්නේ ඇහ කන දිව නාසය කය මන කියන මේ කාවුළු හයෙන් එක කාවුලුවක් නේ මේ කාවුලුවට බත් ටිකක් කී ගමන් අපි ලංකාව වගේ ආහාර වේලක ඕක තියෙනවා රස හයක් චිත්ත රස තියෙනවා පැංගිරි රස තියෙනවා පැණි රස තියෙනවා මිරිස් රස තියෙනවා ලුණු රස තියෙන අඹුල් රස තියෙන. ඔය හයෙන් එකයි පුතුයි. ඔය හය එකතු වුණොත් කිරි රහ තියෙන. අපිට රස දැනෙනවයි කියලා අපි කරන්නේ අපේ කෑදරකමට අරක්කු බීපු මිනිස්සයා මිරිස් රසපත් යනවා. දීවැඩිය කාර්යයා සීනි රසපත් යනවා. ප්‍රෙෂර් එක තියෙන කාගේකට ඒ තෙල් රස වෙලිපත් යනවා. ඒක විතර යාට දැනෙන නිසා ඒකම කකා හිටියට ඒ පිළේම හයක් රස තියෙනවා. ඊටු එක රසක්වත් එයාට ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වුණාට එයාට කිචි කැවෙන්නේ නැහැ. එයාට ඒක සිද්ධියක් වෙන්නේ නැහැ. ඉතින් කියනවා දැන් මම මිරිස් රස කන්න කැමති. ඕන්න මිරිස් සහිත ඕන්න බදපු මේ මේ එලිචිමිස් කරලක් හරි මොනරේ හැපිච්චාම ඒ රස බල බල අපි ඒක ගිලගෙන ගිලගෙන ගියාට හපල හපල හපල හපල ඉවරුනොත් මේ බත් පිළ අන්තිමට මේ රස හයම සමතලයට ආවට පස්සේ ඒකට කියනවා කිරි රස කියලා. කද්දාකවත් ඒ රසය ලෙඩක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා කිරි රස එනකන් බත් පිට හැපුවොත් ඒකේ මේ පළවෙනියම තියෙන රස විතරක් නෙවෙයි ඒකේ තියෙන අනිකුත් රසයන් සම මට්ටමට එනකොට මේ අපේ සූප සාත්‍රේ බිඳුවට බහිනවනේ. අපි මේ රූප සාත්‍රේ ලක්ෂණ රූප පෙන්නලා ගඳ හදලා රස බලලා ඔක්කොම තියෙන පිට ගන්නකොට විතරනේ. අරගෙන හපලා කෑවට පස්සේ බලුවමනයක් නේ කටේ තියෙන පොඩ්ඩක් කියලා ගහලා බලන්නකෝ. ඕකේ ඕජාව විතරයි තියෙන්නේ. ඕකේ කිසිම සූප තාත්‍රයක් නැහැ. අපි මේ ආහාර විශේෂඥෝ මේ පළවෙනි රසයේ පළවෙනි මේ මත් කිරීම අල්ලගෙන විද්‍යාවක්ම වාගෙන ඉන්නනේ. ආහාර විද්‍යාවක් කියලා මොකටද යෝයි? අපිට මේ පෝෂණය දෙන්නේ නැහැ උන්දලයි කුණු කන්දලයි කුණ ගන්න කරන වැඩක්. බුදුරජාණන්සේ කියන උන්දලා රවට්ටන තියෙන වැඩේ පත් පිට කඩේ තියෙන ඇති වෙන්න අපපන්. ওই කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ කිරිරයි. මේ ඉන්නකොටම පළවෙනි එන ස්පර්ශයට අපි කොච්චර ගිජු වෙනවද කියනවනම් අර කඩේ කෑම හොඳයි. මේ කෑම ಜಾති කෑම හොඳයි කික පිටිපස්සේ යන්නේ අරන් පළවෙනියෙන්ම හම්බ වෙන මේ ස්පර්ශයටමත් වෙන ගතිය නිසා. මේකට කරපු හොඳ පරිශීනයක වார்த்தාවක් මට හම්බුණා පොතක නිකන් සාමාන්‍ය මේ භාවනාවට සම්බන්ධත් නැහැ. ඒකේ කියනවා මේ Coca-Cola කම්පැනි මුළු ලෝකෙම අධිකාරී ශක්තිය පාත්තගෙන ඉන්නකොට Pepsi-Cola කම්පැනි හැදුවලු ඊට වඩා රසවත් වෙන විදිහට මේ බීම හදලා කිව්වලු බීලා බලපන්. ඒ කට්ටියගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බීලා බලපන් කියලා. බොන බොන එක කොකාකෝලා අතෑරියා. පෙප්සි කෝලා වලට ගියා. කොකාකෝලා කම්පැනි වටන්න බලන එකක් නේ. ඒක ගොඩාක් පරණ කම්පැනි. ඊට පස්සේ ඒගොල්ලෝ අලුතෙන් CEO කෙනෙක් ගත්තා. එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් කෙනෙක්ව මෙන්න මෙහෙම අභියෝගයක් තියෙනවා. මේ අපේ પરම්පරා ගන්න පැවතිච්ච මේ කොකාකෝලා කීටි නාමේ පෙප්සි කෝලා වලින් නැතිලා තිනවා. ඒගොල්ලෝ බීලා බලපන් කියන පළවෙනි උගුර ගත්ත ගමන් මේක හරි මිහිරි. කොකා කෝලා වලට වැඩිය හොඳ පෙප්සි කෝලා. නමුත් අපි දැන් මේක පින්නන්න ඕනේ මිනිස්සුින්ද ආයෙ කොකා කෝලා වල කීච්ච නාමය අපි නැවත උදුර ගන්න ඕනේ. ඉතින් මෙයා පැනල් එකක් දාලා තිනවා ටේස්ටිං පැනල් එකක්. ඒ කියන්නේ රස මේක කරලා පළවෙනි උගුර බීලා වර්තාවල් ලියනවා. සම්පූර්ණ කෑන් එක බීලා වර්තාවක් ලියනවා. පළවෙනි උගුරු බනකොටම පෙප්සි කෝලා හරිම රසයි සීනි වැඩි. ඒ නිසා පළවෙනි උගුරු විතර බීපු කට්ටිය Pepsi Cola හොඳයි Coca Cola හොඳ නැහැ කියලා. ඒත් යම් කිසි කෙනෙක් මුළු කෑන් එකම බිව්වනම් අන්තිම වෙනකොට සීනි වැඩි ගතිය නිසා Pepsi Cola එපා වෙනවා Coca Cola එකේ සීනි අඩු නිසා අන්තිම වෙනකන් රස තියෙනවා. ඊට පස්සේ ආ මේ පැනල් එක දාලා තොරතුරු එකතු කරලා ලැහැතිර තමයි පැනල් එක කරන්න ඇත්තේ පරිශීනේ. ඒකවල ඕනේ ගානකට එන්න. ඇයිල මෙන්න තියෙනවා Coca Cola කෑන් එකක් මෙන්න තියෙනවා Pepsi Cola කෑන් එකක්. පළවෙනි උගුර බීලා ඔයාගේ අත්දැකීම ලියන්න. දිගට දිගට බීලා අත්දැකීම ලියන්න. පළවෙනි උගුරේදී පෙප්සි කෝලා හොඳයි. දිගට බොනකොට එපා වෙනවා. කොකා කෝලා පළවෙනි උගුර රස නෑ. හැබැයි අන්තිම වෙනකන් හොන්න පුළුවන්. ඊට පස්සේ ආයෙසරයක් කොකා කෝලා කම්පැනි එකල ගියා. මේ වාගේ පළවෙනි සැරේ බලන ආනාපානියත් දිගට බලන ආනාපාන රාශියත් එක්ක සම්පූර්ණම කතාව වෙනස්. බත් පිටක් කටට තිබ්බ ගමන් පළවෙනියෙන්ම දැනෙන මේ රසයත් හුඳුවට හපාපා ඉනකොට රසයත් අතර ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මේකට කියනවා විපරිණාමය කියලා. පළවෙනියෙන් දකින්න දේ අපි කියනවා face value නැත්නම් first impression නැත්නම් දකින්නකොටම හම්බෙන දේ. එයා ඇසුරු කරලා බලනකොට ඔය කියන సౌందර්යය ඒක නෑ. ඒකයි හොඟ දෙනේ දික්කසාද වෙන්නේ. බඳින්න ඉතරලා නම් හම් මේ බොහොම <laughs> මේව જાතිකක් ආයේ ලෝකික ඔයක්වත් නෑ. මැනිකට සාරි දෝනේ මැනිකට මාළු දෝන ඕන දෙයක් කියන්න මට අරගෙන දෙන්නම් කියලා තමයි බන්දි ඥානේ ටික කාලයක් ගියාම අනේ කන්නාඩි දෙකක් එීම දැම්මොත් එimhe ඊට පස්සේ ඕම් පහුවෙත දික්කදා. දකින්නකොට නම් මේක ඉතින් ඉච්චියෙන් කරා වගේ බොහොම ලසට අල්ලනවා. මේක මෙතන තියෙන ප්‍රශ්නේ අපි යුනිවර්සිටි එකේ ඉන්නකොටත් ගාක් ඇතකෙල්ලෙක් හිටියා. ඒ ඌටත් ඒකටත් කොල්ලෙක් හිටියා. අපිට විශාල ප්‍රශ්නයක් මේක කොහොමද අපි බලන්නේ මේ මේ ලපනොම වංසාන්ද තේසෝමි ගුණේනා තේසෝමි ගුණේ ඔක්කොම බොහොම ලස්සනට ලපසඳ වටකුරු දෙතන එතනින් ගියාම ලාය ඉංග ඉති ඔක්කොම ලකුණු දානවනේ අපි මම කෙල්ලෙක් බැලුවට පස්සේ ලකුණු 39යි හම්බුනේ ඉතින් ඊට පස්සේ පිටිපස්සේ එකා කිව්වා ඒත් කමන්නේ යාළුවන්ගේ හරි ගියේ නෑ කොහොම හරි මගේ වැරද්දකට කොහොම හරි මේ ඔක්කොම වෙලුවට මොකද අපි දැක්කා ඊටාත්ම දකින්නකොට එහෙම ප්‍රේම හැඟීමක් නැතුව දෙන්නගේ ප්‍රේම සම්බන්ධයක් ආවා. ඉතින් කොල්ලෝ ළඟට ගිහිල්ලා අහනවා අරුගෙන් මචං දැන් මේ බඩුවක් දාගත්ත කියලා අපි කියන්නේ ඔක යුනිවර්සිටි ඉන්නකොට. කෙල්ලෙක් කියනවා ඇයි උඹට මේ මේ කෙල්ලට කොහොමද මේ සම්බන්ධය ඇති වුනේ? නෑ මචං ඒ කෙල්ලට මිනිහෙක් ඉන්න ඕනේ. මම නිසා ප්‍රේම කරා. ඒ වගේ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ සිදී අපි රූපයක් අල්ලනවායි කියලා හිතනද කොහොමද මේ ගන්ධ රස ස්පර්ශ අයින් කළා මේ රූපෙට හිත බැඳෙන්නේ කියන කාරණාව කවදාකවත් අපි හිතලා නැහැ. හිතන්නත් බෑ අපි. බැඳුනට පස්සේ එතන හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදී. සම්බුදුජාන් වහන්සේ තනහන් කරනවා දැන් ඔබ කොටු කරලා කායනුපස්සනායි කාය සම්පස්සේ හිත බැඳපන්. බැඳලා සක්මනේදී යන්න අරපන් ඔක්කොම ඇහත් අරපන් සද්දත් ඇහෙන්න අරපන් කයත් ක්‍රියාත්මක කරපන් දැන් බලපන් මොකද වෙන්නේ කියලා. ඒක කාය සම්පතේ හිත ඉඳලා චක්කු සම්පතේට පයින් හැටි බලන්න. කාය සම්පතේ කියලා කියන්නේ පොළොව පය පොළොවේ කෙටෙනකොට ඇති වෙන විලුඹ, තද වෙන කම්පන චංචක. ඉතින් අපි දන්නවා ඒක තමයි අපේ මූල කර්මස්ථානය. නමුත් කෙලවට ගිහිල්ලා හැරෙනකොට බලන්න හිත ඇහැට පනිනකොට මොන න්‍යාය පත්‍රයේ හැටියටද කවුද විනිශ්චය කරන්න කියලා කොච්චරක් පුහුණුවක් තියෙන්න වෙයිද කියලා හිතනද කොච්චරක් අවධානකින් ඉන්න ඕනේද කියලා හිතන මම මේ කයට කියලා තියෙනවා. ඔබ පුළුවන් තරම් මම දකුණේ ඵලයක්. අනේ මැදින් යනකොට බොහොම කීකරුව මම දකුණේ යනවා. ගිහිලා කෙලවරට ගිය ගමන් මෙයා එකපාරට කාය සම්පස්සේ අතහැරලා චක්කු සම්පස්සේ රපයින්. පාඨවි ධාතු අතහැරලා රූප බලන්න යනවා. මේ ක්‍රියාවලිය මේ යන්නේ මට හිතසුව පිණිසද අභිවෘද්ධිය පිණිසද කාගේ න්‍යායපත්‍යද කියලා බැලුවොත් තන්නේ කර මායя විතරයි ඉන්නේ කෙලේශයක් විතරයි තියෙන්නේ. ඒ දෙයට හිත ගියාට පස්සේ සක්මන් කරන බව මතක රැචුන අර රූපේ අලගිය මුලගේ විස්තර බල බල ඒක රස විඳින්න රස විඳින්න තමයි මේ අසතියෙන් ඉන්න බවක්වත් නැවත পায়ට හිත ගන්න ඕන බවක්වත් මතක් වෙනකොට දැහැර දුරට වෙලා ගිහිල්ලා ඊට පස්සේ අපි තුමාය ගත්තයි කියලා পায়ට ආයේ කාය සම්පස්සේද එතකොට යෝගාවචරතර කොච්චර තීක්ෂණ ඥානයක් තියෙන්න වෙයිද මේ කය නැත්නම් කාය සම්පස්සේ මේ පයේ දැකින දැනෙන අත්දැකීම අපිට නීරස වෙච්ච නිසායි කම්මැලි වෙච්ච නිසායි ඒකාකාරී වෙච්ච නිසායි හිත ඊගාට තියෙන මොකක් හරි රස දෙකට පයින් රූප බලන්න යනවා සද්ද බලන්න යනවා ගන්ධ බලන්න යනවා රස බලන්න යනවා කපින් අහලා දෙයන්නේ අපිට නම්බුවක් දෙන්න දෙන්නේ අපේ න්‍යාය පත්‍රයට දෙන්නේ මොකක්වත්ම නැහැ. ඒ පයින් පැනිල්ල දිහා බලනකොට පේනවා අපේ හිත කලින් තීන්දුවක් අනුවයි වැඩ කරන්නේ. ඒක උනාට පස්සේ අපි දන්නේ කයේ තිබුණ හිත ඇහැට ගියයි කියලා. මේක දැක ගැනීම අනිවාර්යම යෝගාවචරයට පශ්චාත්තාවයක් ඇති කරනවා. අනිවාර්යම යෝගාවචර බලාපොරොත්තු සුම් කරනවා. නමුත් දත්ත යුතුයම කාරණාවක් මෙතන තියෙනවා. ඇයි මේ පයේ තියෙනකොට පින් සිද්ධ වෙන භාවනාවක් වැඩන සතිමත් වෙන මේ හිත පැදුරටත් නොකිය කොහොමද රූපෙට පණින්නේ රූපෙට පැන්නට පස්සේ Tamanට මේක ගැන දඬුවම් කරන ස්වරූපෙන් නෙමෙයි මේක උනේ මොකද්ද මොකද්ද මේ සංගතිය කියලා මේක දිහා බලලා පුළුවන් වෙයිද කියලා හිතන්න දැන් ඇහි රූප බලමින් ඉන්නකොටම මම සිටිය යුත්තේ නම් කාය ස්පර්ශේ පයි නමුත් දැන් මයි තියෙන්නේ ඇහි කලබල වෙන්නේ නැතුව මේ වෙච්ච දේ මම දැන් ඉන්නේ ඇහි බව දැනගෙන ඒක ගවේෂණය කරන්න හරියට කියනකොට භාවනා කරනකොට ඇඟ නැමිලා ඇද වෙලා එයා දන්නවා මම ආනපානෙ ඉන්න හොඳට සම්බරව තමයි පටන් දැන් ඇද වෙලා මේ ඇද වෙලා තියෙද්දි මම Tamanට දැනගන්න පුළුවන් නම් මම ඉන්නේ වැක්කෙදිච්ච ඉරියව්වක කලබල වෙන්න එපා කලබල වෙන්න එපා ඒක දැනගන්න මගේ ඕනකම නෙමෙයි මෙතන කියලා තියෙන්නේ ඒක කාය කයේ දැනුමක් බොඩි නොලෙජ් එකක් මේක මේ වෙච්ච දේ කෙලෙසයක් නෙවෙයි මේක දැනගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරය අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව සෑහෙන පාඩමක් ඉගෙන ගත්ත කෙනෙක් මේ මට ඕනවට නෙමෙයි කය වැක්කෙල්ල මට ඕනවට නෙමෙයි හිත පයේ තිබුණ හිත රූපෙට ගිහිල්ලා මට ඕනවට නෙවෙයි එක එක තැන් වලට පැනලා ඒක එහෙමම ධර්මතාවයක් විදිහට බලාගන්න මේ යෝගාවචරයාගේට තියෙන බාධාවට කියන්නේ යෝගාවචරයා සුචරිතවාදී. යෝගාවචරය කියනවා මේ කයේ තියෙන කයේම තියෙන්න ඕනේ වෙන තැනකට නොයා යුතු යෑම සීලේ කැඩීමක්, බයලජ්ජ නැතිවීමක්, ඉන්ද්‍රිය দমনේ නැතිවීමක් කියලා දැනගන්නකොටම කරප්පන් හැදෙනවා. දැනගන්නකොටම ද්වේෂයක් හටගන්නවා. දැනගන්නකොටම ආත්ම නිෂේධනයක් ඇති කරනවා. වහාම දුවගෙන ඇවිල්ලා ආයෙ කයේ තියන්න හදනවා. පයේ තියන්න හදනවා. ඒ වෙනුවට මේ දැන් මගේ හිත යාම මේ ස්පර්ශයක් තෝරාගෙන පිටපොට ගිහිලා ඉන්නදී මේක බලන්න පුළුවන් තැනකට આવොත් හිතන්න. මිතෙන්ට යනකම බුදුහාමුදුරෝ ගෙනියනා මේ උගන්වීම් ක්‍රමය කියනවා දැන් මම ඉන්න ඕනේ පයේ. තවත් හිත තියෙන්නේ ඇහි. ඒක දැනගෙන මම මේ මගේ හිත, මගේ සතිය, මගේ ශික්ෂණය කාලා කඩාගත්ත හරක් වගේ ගිහිල්ලා. ඒ බව දැනගෙන ඒක තියා මේක මගේ එකක් නෙවෙයි. මේ වෙච්ච දේ මේක මට වෙච්ච දේ හදිසි වෙන්න එපා. ඔක දිහා බලන්න ඉන්න මොකද ওই ඉස්සලා ලක්ෂ වාරයක් ඔක වෙලා තිනවා කලබලයක් නැතු මේක රූපෙට හිත ගිහිල්ලා තියෙනවා කියලා දැනගත්තොත් බුදුජානන්සේ තඳහන් කළ තුනේ රූපේ වහාම විරංජනීයට ලක් වෙනවා. වහාම රස නැති තැනකටපත් වෙනවා. යාට තේරෙනවා මේ රූපයේ කෙලස් ගොඩක් පයේ හිටියානම් නික්ලේශී. පය ക്ഷേම භූමියක්. පය නිර්මල තැනක්. පය නික්ලේශී තැනක්. හිත රූපෙට ගිහිල්ලා රාග ద్వේෂ මෝහ වඩනවා. මම මේ දෙක දැක්කට පස්සේ කලබලෙන් දුවන ගිහිල්ලා ඇදගෙන ඇවිල්ලා ආයේ පයේ තියනවාද නැත්නම් මේක දිහා බලලා කවුද මේ තීන්දුව ගන්නේ මොන න්‍යායපත්‍යද කියලා බැලුවොත් යෝගාවචරයට දැක ගන්න බලන තාමත්ම තීක්ෂණ යෝගාවචරය තාම දක්ෂ යෝගාවචර දැනගන්න පුළුවන් මෙන්න මේ දැනුමින් යුක්තව මේ රූපෙ දිහා බැලුවොත් දැන් ඉන්නේ රූපේ ඒ රූපේ වහාම විරංජන වෙන්න පටන් ගන්නවා නිෂේධ වෙන්න පටන් ගන්නවා නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති එතකොට හිත ඉබේම අපවර ඉන්න තැනට යනවා යන්නේ මේ পায়ට යන්නේ পায়ට රසවත් නිසා නෙවෙයි ලැජ්ජ බය නිසා පය දිනුනොත් එපා වෙලා තියෙන මේ තියෙන තියෙන පය දැන් කම්මැලි වෙලා නීරස වෙලා. නමුත් මේ අල්ලන්නේ ලේ පිට හොරා. අල්ලුවට පස්සේ යට කරන්න දෙයක් නැහැ. බලබලා ඉන්න රූපය නිබ්බින්දති වින්දනයක් නැතු වෙලා යනවා. විරජ්‍යති රමණේ කරගන්න බැරි වෙනවා. විමුච්ඡති ආයකෙ මිදලා අපව මේකට එනවා. මෙන්න මේ සංසිද්ධියේ ස්පර්ශය හරහා අල්ලගත්ත කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ ස්පර්ශය අභාවිත මනසේ දුවන්නේම තණ්හාවට දුවන්නේම රාගයට මාන්නයට දුවන්නේම සක්කාය දිටියට ඒ වෙනුවට තණ්හා මාන දිටි දෙකක් තුන නැති විකල්ප අරමුණක් නැති මිනිආනාතයි අසරණයි හිතන්න මරණ මොහොතේ මොකද වෙන්නේ කියලා භාවනා කරන එක්කනට මෙතන ඉන්නකොට විකල්ප අරමුණක් තියෙනවා මගේ ඇහි නෙවෙයි හිත තියෙන්න ඕනේ පයි මොකද ඒක මම වඩලා තිනවා මූල කර්මස්ථාන විදිහට ආයෙන හිමීට චක්කු සම්පස්සේ තිබුණ හිත ආය කාය සම්පස්සේ කියනකොට මට දූපතක් වෙන්නේ මගේ පය මගේ සතිය ඒක නිර්බල තනක් ඒක නික්ලේශී තනක් අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම තමන් දන්නවා පයට ආවොත් ඒක ශෝක වෙන්නේ ආය විරජං රජස් නෑ එතන ඛේමයක් එතන තියෙන්නේ හිත ශෝක දනවන රජස් ඇති කරන දුක් ඇති තැනකට මෙන්න මේ දෙක තියාගෙන ඉන්න මිනිහා රහත් නොවුනත් රුචෝවන් නොවුනත් ආර්ය නොවුනත් ආර්යත්වයට සුදුසුයි. මේ පැත්තේ තියෙන අනික්ලේශී අරමුණ එහෙම නැත්නම් අශෝකම් විරජංකේම මේ පැත්තේ තියෙනවා හිත කඩාගෙන ගිහිල්ලා ගිහිල්ලා තියෙන රාග දනවන තණ්හා මාන දිත්‍ය දනවන අරමුණ මේ දෙක දිහාම කොහොමද ඒකට කියන්නේ දෙක දිහාම නොසැලෙන මනසෙන් බලන්න පුළුවන් හිතක් තියෙනවා නම් හිතන්න ඒකට තමයි රහත් හිත කියලා කියන්නේ. මේක තනිකර කෙලෙස් හිත. දන්නවා කෙලෙස් හිත කියලා. මේ පැත්තේ තියෙන විකල්පේට නික්ලේශී හිතක්. එහෙම නැත්නම් ශෝක නොකරන තැනක්. රජස් නැති තැනක්. මේ දෙක දිහා බල කුලප්පු වෙලා මේකට ගෙනත් දාන්න යන්නත් එපා. ඒකටත් අපි කියනවා ආතතිගත හිතක් කියලා. මේ දෙක දිහා බලලා නොසැලෙන්න හිතාගෙන හිටියොත් නොසැලෙන මනසක් හදාගත්තොත් බුදුජානක කියනවා මායя පමෝහණයටපත් වෙන මෝහණයටපත් වෙන මායයට උගුල් ආගේ ඔක්කොම සට කපට කන් තේරම ගලවලා යනවා. එනිසා මේ ස්පර්ශය කරන මේ සිල්ලම කොච්චර දරුණු වුණත් ස්පර්ශය දැනගැනීමෙන්මයි ස්පර්ශ නිරෝධයක් ඇති කරන්න පුළුවන් නිවනක් දකින්න පුළුවන්. නිසා යෝගාවචරයා මේ එකම අරමුණක හිත තියන්න හදනවායි කියලා කියන්නේ මේ දඬුවමක්වත් එහෙම නැත්නම් කර්මක විල්ලක්වත් නෙවෙයි මේ ස්පර්ශය කොටු කරන්න ඕන. හයින් එකට කොටු කරලා ඒක අල්ලනකොට අල්ලන්නේ මැද බව දැනගන්න. ඒක බුදුහාමුදුර අපට කියලා දෙනවා. මුලට ගෙනියන්න. සප්පච්චේ පරිග්‍රහණ. ඊට පස්සේ මුලමෙදාග තුනම දකින්න එක තමයි සම්මස්තර ඥාන කියලා කියන්නේ. සම්මස්තර ඥාන ගියාට පස්සේ තේනවා හැම ස්පර්ශයක්ම 100%ක්ම ගෙවිලා නැතර වෙනවා. හට ගන්නවා වගේම නැති වෙනවා. ඒ සම්මර්ෂණේ හැම දෙයකටම දාලා බැලුවට පස්සේ දාන්න දාන්න එකම දේ සාතික එකම දේ නැවත නැවත පුනරුච්චාරණය සිද්ධ වෙනවා. එතකොට මේ යෝගාවචරයට ඉඳගෙන ඉන්න ඉරියව් විතර නෙවෙයි සක්මනේදී හැම තැනදීම අල්ලන්න පුළුවන්. එතකොට මේ ස්පර්ශයාගේ Nirodha අපි ළඟා වෙන්නේ ක්‍රම තුනකින්. පියවර තුනකින් ඉස්සල්ලාම වෙන ස්පර්ශයේ මැද. භාවනාවෙන් කරන්නේ මුල අල්ලලා දෙනවා. එතකොට මැද මුල අග කියන ක්‍රමයේ තමයි මේ මනස වැඩ කරන්නේ අපි 1 2 3 දැම්මොත් එක මුල දෙක මැද තුන අග කියලා භාවනා පටන් ගන්න දෙකෙන් එකට ගිහිල්ලා තුනට එනවා. මේ තමයි බුදුරජාණන්සේගේ සමීකරණය. ඉතින් මෙච්චර ඉවසිල්ලක් කාටවත් නැති නිසා අපිට මේ 1 2 3 තේරෙන්නේ නැහැ. අපි මැද විතරයි අල්ලන්නේ. ඒක කියනවා tip of the iceberg කියලා. ආ විදුරු කුට්ටිය මේ වතුරක අයිස් කුට්ටියක් දැම්මහම අයිස් කුට්ටිය 9න් එකක් වතුර උඩට එනවා 9න් 10න් එකක් උඩට එනවා 10න් 9ක් යට යනවා. අපිට පේන්නේ අයිස් කුට්ටිය කියලා උඩට ආව ටික විතරයි. ඒතු ටික අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි හැම අරමුණකම අපිට පේන්නේ මතුවෙච්ච බැද විතරයි. ඒකෙන් අල්ලන මුලට යනවා ඊට පස්සේ ඒ න්‍යායෙම අගට යනවා කියන එක අර යට තියෙන අයිස් කුට්ටියට පුත්‍රජානන්ස අපි ගෙනියනවා මේක බටහිර මානසික විද්‍යාව හැටියට යටි හිතට යටිහිතට බස්සන්ඩ උමගක් කනිනවයි කියලයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිළිබඳව කාල් ජුන් කරපු චරිත සාතිකේ. අපේ උඩුහිතේ ක්‍රියාකාරකම් අනුව යටිහිත ක්‍රියාත්මක වෙන හැටි මේ සක්මන් කරන කෙනාගේ හිත කොහොමද රූප බලන්න පැන්නේ? සක්මන් කරගෙන ඉන්න කෙනා හිත කොහොමද මේ සද්ද අහන්න පැන්නේ කාගේ න්‍යාය පත්‍රයක්ද මේ යටිහිතේ ක්‍රියාත්මක බවක් ඒ ක්‍රියාත්මක බව අපි මරණකම්ම දන්නේ ඒවට අපි අනුසය කියලා කියනවා ආශව කියලා කියනවා. ඒ නිසා අපි ඇදගෙන යන්නේ අපි මේ යට තියෙන මොකද්දෝ රුචි අරුචිකමක් කරා. මොකද්දෝ පෞරුෂත්ව ලක්ෂණයක් කරා. ඒක මගේ සුභ සිද්ධියට ඇත්තෙත් නෑ. මට පාලනය කරන්නත් බෑ. නමුත් මේ වැරද්දක් සිදු වෙන තැන මෙයා පොඩ්ඩක් ඔලුව උස්සනවා. අන්න ඒක බලන්න පුළුවන් නම් බුදුචානන්සේ සඳහන් කර තිනවා පුසන්ති භස්සා උපදීම් පටිච්චය ස්පර්ශෝ ලක්ෂ ගණක් තිබුණාට ඒ වෙලාවට අදාළ ස්පර්ශයත් එක්ක සම්බන්ධ වෙන්නේ උඹේ උපදී හැටියටයි උඹේ රුචි අරුචි හැටියටයි උඹේ මනාපය හැටියටයි ඒ කවුරුත් පිළිගන්න කැමති නෑ ඒගොල්ලෝ කියන්නේ නෑ මම නම් බොහොම දාන්ත දාන්ත කෙනෙක් මගේ හිත දැන් ওই පත්තරේ එහෙම නැත්නම් කාරයින් හිටවල තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න ගෑණියක රෙද්ද බාගෙට උසලා ගහලා තියෙනවා ඊටු කට්ටිය හිතෙන් උසලා බලනවා ඉතින් ඕකනේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ කොච්චර බැලුවත් එපා වෙනවද කියලා බලන්න. මේ ජාත්‍යන්තරව කරගෙන යන මේ ව්‍යාපාරේ মালටිනේෂනල් মালටි බිලියන් අපේ හිත හංග අපේ හිත හොරගම් කරන හැටි කවදාකවත් එපා වෙන්නේ හැමදාම කන මේක දැකපු දවසේ තේරෙනවානේ අපි මොනතරම් වාල්ලුද කියලා අපි කාගේ න්‍යාය පත්‍රද මේ දුවන්නේ කියලා ඒක නිසා පාරට බහිනවයි කියලා කියන්නේ තන්නේ කර කාම ලෝකයක් නේ ඒ නිසා අපි කැලියට කැමති නෑ. කැලිය බයයි. කැලිය පාළුයි. කැලිය තනි. ඒකල එළියට ගිහලා කියන සෝරංශ මේ ගිතර ගියාට පස්සේ භාවනා කරන්න බෑනේ හිත දුවනවානේ හරි මේ කියලා. ඇත්ත. සෝරි කියලා හිතෙනවා. මේ කැලේ ඉඳලා ගිහිල්ලා කියන්නේ. යන්නේ කවුද කැලේ ඉඳලා එළියට? කවුද යන්න කිව්වේ? ඒ උපදි සම්පත්තිය අල්ලගත්තා නම් බුදුජානනාංශයේ ඉන්න කාලේ මාගන්දිය ඒ සිද්ධියක් තියෙනවා. ඒ වගේම මේ නිගණ්ඨනාත පුත්තගේ ප්‍රෝග්‍රෑම් මේ කුමන්ත්‍රණයකුත් තියෙනවා. සරෝජන්සිගේ ගෝලිය සරෝජන්සි පින්න පාත යනකොට බයි. දොස් කියනවා. ඒ හරු හරු වචන කියලා කතා කරනවා. පස්සේ ආනන්ද සෝන්ති ගිහිලා කියනවා බුදුහාමරන්ට වටපිට නොකිය අපි ස්වාමීන් වහන්සේ වෙන ගමකට යන් කියලා. බුදුන්සේ කරබණි. දෙවෙනි සැරෙත් කියනවා. මොන ගණන් යනවා. තුන්වෙනි සැරෙත් කියනවා. ඊට සාන මොකද ආනන්දේ මේ ස්ථානමත් නැහැ ස්වාමීන් අපිටත් මහා මොකද වගේ මේ දාන ගන්න ගියාම මිනිස්සු අනම්මනම් කියනවා ඔබ වහන්සේටත් දොස් කියනවා. ඒක නිසා මේ ගමෙන් අපි යන්. ඉති පුත්‍රයන්ස් කියනවා ওই ගමට ගියේ නැහැ එහා ගමට ගියාට පස්සේ ඒකෙත් කිව්වොත් මොකද කරන්නේ ආනන්ද? ඔය ප්‍රශ්නේ මෙතනින් මතුරුනා මේක ඉවරනකම් මෙතන වින්ඩෝ එක. කියලා පුත්‍රයන්ස් ආනන්ද හැමදුරන්ට පරිපාලනමේ උත්තරයක් දීලා බුදුරජාණන්සේ උදාන ගාතාවක් කියනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරන්දහෙය කුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා ආනන්ද ගමේ හිටියත් නගරේ හිටියත් ඔබ ස්පර්ශ කරන්නේ ඔබේ රුචිය අනුව බීමනාපේ අනුව බී කෑදරකම අනුව යම් කිසි කෙනෙක්ට කෑදරකම නැත්නම් ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ නිරූපදින් කියන පුසෙයියුම් පස්සයි යම් කිසි කෙනෙක් මේ අරකට වැඩිය මේක හොඳයි මුල් කෑල්ල මට ඕනේ ලොකු කුට්ටිය මට ඕනේ කියන මේ කෑදරකම නැත්තම් කොයි එකත් එකයි කේල් ගෙඩියක් කේල් කණකින් කැපුවාට පස්සේ ඔක්කොටම ඕනේ මුල් ලැබරීමනේ ඒක දුන්නේ නැත්තම් සැලකුවේ නැහැ කිමු කොයි කේල් ගෙඩියේ තියෙන එකම රස කොහෙන් වුණත් කමක් නැහැ කියන මිනිහට ওই තදේ නැහැ නේ ඒක නිසා මේ මම්ම බත්තු යාන මේ සිංහල කෑම කන්න ඕනේ නැද්ද? එන මල දානයක් කාලා පණ රැක ගන්න මනුස්සයට කෑමට ඔච්චර කිජු වෙන්න ඕනේ නෑ නේද? ඒ වගේ උපදී නැත්තම් ඔය ස්පර්ශ ස්පර්ශ කරන්නේ නිරූපදීන් කේන පොසෙයුම් පස්සා කියලා බුදුන්සේ සඳහන් කරනවා අපිට පුළුවන් වෙයිද භාවනා කරනකොට ඒ ආස්වාස ප්‍රසවාසයේ දිහා බලාන ඉඳලා ආස්වාස ප්‍රසවාස දෙකේ ගෙවන් වෙන තැන බලන්න. අවදාරේ අපිට විනාඩි 35 40ක් ගිහලා අපිට අහුණයි කියලා එයාට ඊට පස්සේ කියන එහෙම නෙවෙයි පුතේ පළවෙනිම ආස්වාසිය ගෙවන් වෙන තැන බලපන්. පළවෙනි ප්‍රසආසියම ගෙවන් වෙන තැන බලපන්. හැම එකක්ම ගෙවන් වෙනවා කවදාකවත් දැකලා නැහැ. කවදාකවත් දැකන්නේ. අපිට ඕනලා තියෙන්නේ හටගන්ව බලන එක විතරයි. ඒ නිසා ගෙවන් වෙන තැන බැලුවොත් එතන ස්පර්ශයන්ගේ ගෙවන් වීම සිදු වෙන්නේ යම් ආකාරයකද ඒහා සමාන පසුපච්චා වේදනා වේදනාගේ ගෙවන් වීමක් සිද්ධ වෙනවා. භාවනා කරලා කරලා කරලා ඒ ස්පර්ශ නැත්නම් අරමුණු එහෙම නැත්නම් දැනීම් සම්භාරයේ ගෙවන් වේගන යනකොට බය නොවි කලබල නොවි ඒකට අරියාදුකම් නොකර මේ ගෙවන් වෙන්නේ දුකයි මේ ගෙවන් වෙන්නේ කෙලෙස් නොයි මේ ගෙවන් වෙන්නේ ස්පර්ශයයි කියලා බලන හිටියොත් ඒක මේ ලෝකේ කරලා බලන්න වෙන කිසිම පරිශනාකාරයක් නැහැ භාවිත මනසක් මිස මෙතන ඉන්න ඔක්කොම මේක අත්දකලා තියෙනවා ඔක්කොමලා මේකට වෛර කරලා තියෙනවා දැනටත් අත්දකින්න. දැනටත් වෛර කරනවා. මේ බණෙන් කියලා දෙන්න හදන්නේ මේකට වෛර කරන්නේ නැතුව හටගන්නා සුළු හැම දෙයක්ම නැති වෙන සුළු බව දැනගෙන හැම ආස්වාද ප්‍රසවාසයක්ම නැති වෙනවා හැම මතුවෙන රාග හිතිලක්ම නැති වෙනවා හැම මතුවෙන ද්වේෂ හිතිලක්ම නැති වෙනවා හැම නිින්දක්ම නැති වෙනවා ඒක නිසා ඇති වුණාට කයකොත් සංගහන පපු යත්තක බැඳලා අඬනවා වෙනුවට ඇති වෙච්ච රාගෙ නැති වෙන හැටි බලන්න ඇති වෙච්ච ද්වේෂය නැති වෙන තැන බලන්න ඇති වෙච්ච නිදිමත නැති වෙන හැටි බලන්න ඇති වෙච්ච ආශාසෙ නැති වෙන හැටි බලන්න ඇති වෙච්ච පිම්බීම නැති වෙන හැටි බලන්න පයක් පයක් බර ගන්නකොට පිටිපස්සේ පය බර අරින හැටි බලන්න එතකොට තේරෙවි මේ ස්පර්ශය ඇතිව නැතිව යන එකක් ඒ නිසා මේකට වාල් වෙලා අරක තියෙන්න ඕනේ මේක නැති වෙන්න ඕනේ කියලා මේ කරපු රණ්ඩු සරුවලේ වෙනුවට එන ඕනම ස්පර්ශයක් බාර ගන්න තැනට ගියාම අපි ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය ඇති හැටියට දැකීම. ඒක කරන්න බෑ මේ කායනුපස්සනාව නොකර. ඒකයි මුලින් කාබලින් කාආහාර පෙන්නලා මේ ස්පර්ශයේ දෙවෙනියට තියෙන එක පෙනුවොත් මේ ස්පර්ශය අපේ පැවැත්මට උද්දී ඉඳලා හැඳ වෙනකන් හැම චිත්තක්ෂණයම පුදුමාකාර පොහොරතෝගයක් පුදුමාකාර ආහාරතෝගයක් දෙනවා ඒකේ සීමාව දන්නේ නැති මිනිහට පෘතජ්ජනයා කියනවා ඒක සීමාකාරිය වළඳන මනුස්සයාට ආර්ථික විද්‍යාව දන්න අරමෙසු බැසුන් දායක එහෙම නැත්නම් ආර්ය නැත්නම් කල්යාණ සත්පුරුෂයයි කියනවා. ගොඩාක් තිබුණ පළිට මේක දාගන්න එපා. ප්‍රයෝජනේ සලකලා දාගන්න. අන්න ඒ කෙනාට දවසේ 3-4 සැරයක්වත් ඇති කියන වචනේ කියවෙනවා. අන්නාවින්නේ කාට එක දවසට එක වචනයක්වත් ඇති කියන වචනේ කියවෙන්නේ හැමදාම රස කරනවා. යා රස කරන්නේ ස්පර්ශය. රස කරන්නේ දුක්. ඒ නිසා අපි ඇති කියන්නේ ඉගෙන ගනිමු. ඒකල අරමුණු ගෙවෙන තැන තාම අවධානයෙන් බලන හිටියොත් ස්පර්ශාගේ ගෙවීම Nirodhe දකපු කිනාට තේරෙනවා. ඒකට ක්ෂණ මාත්‍ර නිවන කියලා කියනවා. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. මේක දකින්න නැතෝ කදාකත් නිවන් දකින්න බෑ. ස්ථිර නිවනක් දකින්න බෑ. නිසා එතන එතන මේ දැකීම දකින්න නිවන දැක ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පස්සෝ ဒ ුතියෝ කියන මාතෘකාව අපි මෙතන સમાપ્ત කරනවා සීල දිනාට සනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා